හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවදී <clears throat> තවත් ධර්ම දේශනාවක් සඳහා අවස්ථාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලොම් දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නසෝ රජ්‍යති ධම්මේසු ධම්මං සුත්වා පතිස්සතෝ විරත්ත චිත්තෝ වේදේති තස්ස නාජෝස තිට්ඨති යතාස්ස ඡානතෝ ධම්මං පස්සතෝ ചാපි වේදනං කීයති නෝපචීයති එවං සෝචරති සතෝති දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉතරෙන් කියාගත්තේ මේ මාළුතු පුත්තු සූත්‍රයේම ගාතාවක් ඒ ගාතාව ඉස්සල්ල වතාවට ආලෝක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට මතක් කර සිටිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කිතියෙන් සඳහන් කරද්දී හරියට වැටහෙනවා නම් මෙන්න මෙහෙමයි මට ඒක විතර සහිත වැටහෙන්නේ කියලා ඒ තමන්ගේ නිකන් කමටහන් සුද්ධ කරන්න වார்த்தාවක් කියනවා වගේ බොමාගනා ගාතාවක් සඳහන් කරනවා පස්සේ බුදුරජාන් වහන්සේ ඒක අනුමත කිරීමක් වශයෙන් ඒක ශ්‍රීමුක දේශනාවක් කිරීමේ අදහසින් සර්වචන් වහන්සේත්ම නැවතත් ඒක තමන් වහන්සේගේ දේශනාවක් විදිහට ඉදිරිපත් කරනවා. ඒක නිසා මේක බුද්ධ දේශනාවක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒක මේ පාළුක පුත්‍ර ශාන්ති මේ සංසිද්ධිය තේරුම් ගත්ත හැටි. ඒක මේ අපි මෙතෙක් කරගෙන ආපු දේශනා මාලාවේ හැටියට එහෙම නැත්නම් මුලින් කරපු දේවල් පිළිබඳව සමාලෝචනයක ඊගාව පුරුක වශයෙන් ගත්තොත් මෙතනදී බුදුචාන් වහන්සේ මතක් කරලා දෙනවා මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම ඒකෝ උපකට්ඨෝ අප්‍රමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරියන් කියන විදිහට මම එකලා වෙලා ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව අප්‍රමාදීව ආතාපි එළඹෙන ලද අරබණ ලද වීර්යය ඇතුව පහිතත්වෝ නිවනටම යොමු කරලාද හිතක් ඇතුව ගත කරන්න බණක් කියන්න කියලා කොහොම සංවේදීව සංවේගීව බුදුජානසේකගේ ගිල්ලුවට පස්සේ බුදුජානනාච මතක් කරන්නේ මේ භාවනා කරනකොට තමන්ගේ මානසිකාරයේ ඊදී යුතු ධර්ම ටික හරියට තෝරගත්තේ නැත්නම් අපි ගොඩාක් වෙලාවට අනවශ්‍ය දේවල් වලට කාලය ගත කරමින් එල්ලයක් ප්‍රගතියක් දිනුවක් ගැන හාංකා විශයක්වත් නැතුව ඒ අන්දාලිය කැලේ කර ඇවිදිනවා වගේ ඔහේ හැප්පි හැප්පි ඇවිදින්න මිසක් එක එක දිග වදි වේදී යනවා මිසක් ගමනක් නැහැ. ඒ මොකද හේතුව අපිට තියෙන බොහෝම සුළු වෙලාවයි. අපිට තියෙන බොහොම සුළු ආරම්භක මානසික ශක්තියක්. ඒක හරියටම භාවනා කළ යුතු අරමුණට දාන්න නැතුව නානා ප්‍රකාර දේවල් වලට දාන එකත් කාමෙම වැරද්දක්. කාමයේ කියන්නේ අපි මේ කය පැවැත්වීමට අවශ්‍ය කරන ප්‍රයෝජනීය සලකලා අවශ්‍යතාවයේ තියෙද්දී අතිරේක දේවල් වලට දුවනවා. දුවලා ගිහිල්ලා කාය පැවැත්මක් නැති කරගන්න. සීදීනස ගන්න. අනුමුත් මරනවා. හොරකමත් කරනවා. කාම විත්‍යාව විත්‍යාචාරත් කරනවා. මේ කාය පැවැත්ම සඳහා මේ ඔක්කොම අවශ්‍යයි. යම් ප්‍රමාණයකට අවශ්‍යයි. ඒ ටික අඩුම කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ බුදුරජාණන් ශ්‍රී අපට පෙන්නන්නේ මේ පෘථිවියේ ජීවත් වෙද්දී මේක කෙලසන් දෙපා. උඹ ඉඳලා අපි වැටි කරලා ඵලයන්. කොයිට වැඩි නටන්න එපයි කියලා. ඒක භාවනා විදිහට පේනවා එක එක අරමුණෙන් අරමුණට පයින්නවා. එහෙම නැත්නම් කර්මස්ථාන මාරු කරනවා. ඒ නිසා අන්තිමට වතුර දහහක් අදලා කලේ බින්ද වගේ නැත්තම් නඩපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කොහෙද ඉන්නේ මොකද වෙන්නේ කියන්න බෑ ඉතින් ඒක අදත් හැටි එදත් හැටි ඒ නිසා මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට මුචන්නාංශයේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් එහෙම නැත්තම් දෙබසකින් සාකච්ඡාවකින් පෙන්නලා දෙනවා මේ ඇහිත් එහෙම නැත්නම් රූපවලත් අතීතනාගත දේවල් ගැන භාවනා කරන දේකුත් නැහැ වෙන් කෙලෙස උපදින්නෙත් නැහැ නිවනත් නැහැ මේ දැන් විතරමයි ඒක හරි අමාරුයි අපිට හිතා ගන්න අපි හිතනවා මේක සම්පූර්ණ මුලක ඉඳලා උපත්ති ඉඳලා සුද්ධ කරගෙන ඉන්න ඕනේ. එතකොට ඉතින් කොච්චර කරන්නද? මෙච්චර නොදන්න අතීතේ ඉඳලා කරගෙන ආපියෝ කොහොමද කරන්නේ කියලා. ඒක නිසා කියන මේ සති මාත්‍රේ තියෙනවනම් සංසාරේ පුරාවට එකතු කරන ආපු මෝහ පටල එක සැරෙන් කපන්න පුළුවන්. කෙසෙල් ගසක් හොඳ කැපෙන කඩුවකින් එක සැරේ කපලා දානවා. ඉතින් අපි දන්නේ නැතු මේ කේල් ගහ වතුරු ගහලා ගහලා ගහලා ගහලා බලන්න ඕනේද මේක හරයක් නැහැ කියලා. නෑ හරහාට එක සැරයක් කපුව ගමන් තේරෙනවා. කොහෙන් කැපුවත් ඔච්චරයි. ඉතින් අපිට ඒක විශ්වාස නැති නිසා අනවශ්‍ය අරමුණු දිගේ අර අපි ළඟ තියෙන සතිය මානසිකාරය යොදවමින් ගමන් කරනකොට ඒ එල්ලයක් නැතිකම ශ්‍රද්ධා මට්ටමේදී ඇත්තයි. කුසල ඡන්ද මට්ටමේදී ඇත්තයි. කොයි වෙලාවක හරි යෝගාවචරයට ඒ අදිමොක්කේ කියන චෛතසිකේ පහළ වුණාට පස්සේ තමයි ඒ තරම් අත්දැකීම ආවට පස්සේ තමයි දන්නේ මෙන්න මෙතෙන්ටයි ගහන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි ওই දරේ මරේ නැතුව බලන්න ගියාම අතත් ඉවරයි පොරොතලෙත් ඉවරයි පොරවත් ඉවරයි දරවල ගන්න දෙයක්වත් නැහැ. ගලක් පන්නකොට ගලේ මරේ තියෙනවා. දරක් දරක් පන්නකොට දරේ මරේ තියෙනවා. මරේට පලන්න ඕනේ. නැත්තම් ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් මේ මරේ අහුවෙන්නේ ඔය කියන විදිහ හොඳ සංසාර බය දන්න කෙනාට විතරයි. ඒකෝ සංසාරෙන් ගැලවෙන්න මේ භාවනා කරන කෙනා නිකන් සෝබනේට භාවනා කරනවා අනික් කට්ටිය භාවනා කරන නිසා භාවනා කරනවා. ඒ කට්ටියට මේක අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුද්ධ ඥානාන්තයට සිද්ධ වෙනවා මාළුගේ පුත්‍රයට පුත්‍ර ස්වාමීන් වහන්සේට මේ පිට කාටුවයි කාටුවයි අයින් කළ බැත හරියටම වී ටික පෙන්නනවා වගේ මෙන්න මෙතෙන්ද ගහපන්. එතකොට කන ගැන කිව්වත්, නාසය ගැන කිව්වත්, දිව ගැන කිව්වත්, කය ගැන කිව්වත්, හිත ගැන කිව්වත් ඒවා දිග්ගටම වැඩ කරන ආයතන. ඇත්තටම කියනවා වහන්න නැතුව වැඩ කරන ආයතන. ඒ ආයතන වලින් ඔය ඔක්කොම ගණන් හිලා බේර බේර ඉන්න බෑ. මේ වර්තමාන මොහොතේ එළඹ චිත්තක්ෂණේ සිද්ධ වෙන දේ ගැන පූර්ණ අවධියෙන් ඉන්නවා නම් ආයතන හයක් තියෙන නිසා අපිට කරදරයි එකකන සිද්ධ වෙන දේ පිළිබඳව එළඹ සිටි සිහියෙන් තියෙනවා නම් හොඳ පටන් ගන්නවා ඉතින් ඒක මාළික පුත්තු සාංශිකට හේතු ගන්නණ්ඩයි ඔය මූලික ධර්ම සාකච්ඡාව යන්නේ ඒකේ මාළික පුත්තු සාංශය හරියට උත්තර දෙනවා ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී කියනවා එහෙනම් මේ ඔය දැකපු දේ දැකපමති ඉවර කරපන්. ඕක ගැන නිකන් කතන්දර ගොත ගොතා මෙහෙම නැත්තම් උඩ ඔය වෙච්ච දේවල් ගැන වමාරා කමින් එහෙම නැත්තම් ඒව ගැන අභිරමණය කරමින් ගත කිරීමෙන් කිසිම හරපද්ධතියක් වෙන්නේ නැහැ. ඇසුදේ ඇසුපමණින් නතර කරපන් ඉවරයි. කණේ නතර වෙන්නේ මේ උඹ තමයි මේවා තියාගෙන මේ කන්දොස් කිරියාවක් කරගෙන තියෙන්නේ විතරක් නෙවෙයි. gedirin මේ සුණක් කන්දොස් කිරියාවක්. ඒ වගේම නාසයේ, කයේ දිවේ මොනම දෙයක් නතර වෙන්නේ ඌ එනවා යනවා. ඒක නැත්තම් මේව දුවන්න බෑ. ඉතින් එව්ව තියාගෙන මේ ඇද ඇද ඇද මේ පිළුණුච්ච බතක් කන්නා වගේ වමාර කන්නා වගේ ඒකම කණ එකයි කරන්නේ. ඒක දන්නව බුදුහාමුදුරුවෝ. පාරමිතා පුරන කාලේ මහ බෝසත්ණන් වහන්සේ නමක් විදේව කරලා තියෙනවා. මනසෙත් එහෙමයි. ඒකායි චිත්තක්ෂණය මනසලාස්තිව කොච්චර දේවල් තියුණා. අපි අර ඒකට එන්න දෙන්නේ නැතුව පරිණාමය ඇද ඇද ඉන්නවා. ඉතින් මේකෙදී මේක ප්‍රයෝජනෙටගෙන එහෙම නැත්නම් මේ කාරණාව හිතටගෙන භාවනා කරනකොට බුදුජානනාංශය අපිට දෙන්නේ මොකද්ද? මේ ආයතන හයෙන් ඇහ කන දිව නාසය කය මන කියලා තියෙන ආයතන හයෙන් රූප ආයතන හතරක් Tamange ස්විච්ඡයෙන් වහලා දාන්නේ කියන. අත්තික වහගන්නේ කියන. ශබ්ද නැත්තනකට යන්නේ කියන. ගන්ධ රස බලන්න එපයි කියනවා. කියලා මන ආයතනයේ හිත රූපෙටම දාන්න කියනවා. කාය ආයතනේ කාය ආයතනයට කායානුපස්සනාවට කායගත සතියට කයට දාගෙන ඉන්න කියනවා. රූප ආවට රූප පේන්නේ නැති ගානට කරු දෙක වහගෙන කරන්නේ. මේ කන කියන එක වහන්න පුළුවන් සත්‍යක් ලෝකේ නැහැ. ඒක කොහොමද ඇවිත් එකක්. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ නිශ්ශබ්ද තැනකට යන එක තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම නාසය ඔටුවට විතරක් වහන්න පුළුවන් අපිට බෑ. ඒ නිසා අපි තඩු ගඳ ගන්න නැති ඕනට වැඩිය මේ සෙන්ට් ගාලා නැති තැනකට යන්න කියන සාමාන්‍ය වාතාවරණයේ තියෙන දැනකට. රසත් එහෙමයි. දිවට රස බලන්න යන්න එපා. රසටත් වැඩිය කටේ නම් තියෙන කතා කරන්න එපයි කියන එක තමයි. කයෙත් ඒ කය දිහා බලන එකේදී චේතනාපූර්වක මොකොත් කරන්න එපයි කියන. එතකොට සංකරතාවයේ චේතනා කරන්න කරන සංකර වෙනවා. සතියට පාත්ත ගන්න බැරි වෙනවා. මනස දෙකක් කරනවනේ එකක් කය පිළිබඳ චේතනා කරනවා අනිත් පැත්තේ සතිය විනය දෙක කරන්න බෑ. ඒතර කයත් tempat කරන්න උඹහක් වගේ. පිරමීඩයක් වගේ. චෛත්‍යයක් වගේ. කල් මේක බලලා ඉතින් බලාගෙන ඉන්නවා බලන්නේ කෙනෙක් නැද්ද කියන්නේ නෙවෙයි. සතිය. ආන්‍යව බලන ඉන්නකොට ඒ බලන හැම චිත්තක්ෂණයකම හිත නිවන් දැකලා තියෙනවා. අයි වෙන මොනවත්ක්ම කරන්න ඕනේ කය දිහා දැනගන්න මම ඉන්නේ දැන් ඉඳගෙන මේ යන්නේ ආස්වාසේ ප්‍රසවාසේ නෙවෙයි මේ යන්නේ ප්‍රසවාසේ ආස්වාසේ නෙවෙයි කියලා දන්න හැම චිත්තක්ෂණයකම ඔය කියන පිරිසුදුකම තියෙනවා ඉතින් ඒක බලනකොට ඒක පැයක් ඉන්නකොට කෙනෙකුට කියද හැකි මට මේ මේ ඒ කියන චිත්තක්ෂණය මට සංකීර්ණකට ගියා වගේ දැනගන්න පුළුවන් ද කියලා සමහරට කට්ටිය භාවනා කරන මේ චිත්තක්ෂණයක්වත් භාවනාවේ කවදාකවත් අත්දකලා නැහැ. මේ මොනවත් නොකර ඉන්න කයට හිත යොදනකොට කාය අනුග්ගිය සතිය කායි කාය අනුපස්සී ඉන්නකොට මොකද්ද දැනෙන්නේ මොකද්ද වැටහෙන්නේ මගේ හිත දැන් තියෙන්නේ කයේ කියලා. එහෙම නැත්නම් මේ ඒකට තදංග නිබ්බුති කියන తాවකාලික නිවන කොහොමද වැටෙන්නේ? ඒ ඒ චිත්තක්ෂණ නිවන වැටෙන්නේ කොහොමද කොහොමද වැටෙන්නේ? කයට හිත අවුලයි. මම දැන් එතන ඉන්නවයි කියලා. ඒක හිතලුවක්ද නැද්ද කියලා කොහොමද පරීක්ෂා කරන්නේ? ඒක මේ හිතාගත්ත දෙයක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් එක චිත්තක්ෂණයකට දෙන්න බෑ. ඒකට ඒක පරීක්ෂා කරන්න හදනකොට හැලහැප්පෙනවා. ඒ නිසා චිත්තක්ෂණ තුන හතරක් එක දිගට යන්න අරින්න ඕනේ. ඊයාට පස්සේ තමයි බලන්න පුළුවන් එන්නේ මේක මම හීනෙකද මේ ඉන්නේ. ඒ නිසා බීලවත් වෙලා මේ ඔළුව විකාරන්ද අන්දවන්ද වෙලා. ඒ නිසා ඇත්තටම මම ඉඳගෙන මේ බලනවාද කියලා මේක ප්‍රත්‍යක්ෂණය කිරීම තමයි ඔකේ තියෙන අමාරුම දේ. ඒකට අපි කායින් හරි පිටක් කියලා නම් ඒ තාක්කල් අසරණයි අනාථයි. ප්‍රත්‍යක්ෂණය කරනකොට පිටක් නොඉල්ල බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා භාවනා කරලා කාටරි කියන්න. කමටහන් සුදුර නැත්නම් ආදාකත් මේක හරියන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කරනවා ඇයින් රූප නොබල කනෙන් ශබ්ද නාහ ගඳ රස නොබල කයට චේතනාවක් නොදී tempat වෙන්න ඇරලා මේක දිහා බලාගෙන ඉන්නකොට නැත්නම් ජීවත් වෙනකොට ඒ මොහොතේ මොනවද දැනෙන්නේ මොනවද පේන්නේ මොනවද අත්දකින්නේ මොනවද අත්විඳින්නේ කියලා මේක විතරයි අපිට කියන්න බැරි කිසිම කෙනෙකුට මොනම භාෂාවකින් වත් වර්තමාන මොහොතේ මොකද වෙන්නේ කියන කියන්න බෑ භාෂාවලින් පුළුවන් ඕනම කුණු හරපයක් කියන්න ඕනේ අතීතයක් කියතයි. ඕනේ අනාගතයක් කියතයි. අනුන් ගැන කියතයි. අරයා මෙයා ගැන කියතයි. නමුත් මම දැන් මෙතන කියන තන්ට හිත අරගන්න. මොනවද අත්දකින්? අත්දකින්න දේ නම් ඇත්තයි. ප්‍රකාශ කරන්න වචන නැහැ. ඒ තරම් ගැඹුරුයි මේක. භාෂාවකට යන්න බැරි තරම් ගැඹුරුයි. මම දැන් මෙතන කියනකොට තියෙන අත්දැකීම. ඉතින් මේක අපි බයක් කරගෙන තියෙනවා. මම දැන් මෙතන කියන තැනට හිත ගත්ත ගමන් මම අසරණ වගේ දැනෙනවා අනාථ වගේ දැනෙනවා ඒ නිසා මම දන්න දෙයක් තියා බල බල දන්න දන්න දෙයක් අහා හිත නන්නත්තර කරගෙන ජීවත් වෙනවා එතකොට වෙන්නේ මොකද්ද අර සංසාරයට තව තවත් කුණු එකතු වෙනවා කෙලස් එකතු වෙනවා මේක ඉඳගෙන අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට මේ උත්සාහ කරනවා දන්න නිකන් බබාගේ භාෂාවෙන් හරි මෙන්න මෙහෙමයි මට වැටහෙන්නේ කියන්නේ ඉතින් ඒකට ගුරුවරු මොකද කරන්නේ කහ භාවනා කර්මස්ථානාචාරෝ කියන જાතිය. ඒ යෝගාවචරයට ආප්තෝපදේශ සපේනවා. මෙන්න මේ විදිහට බලනකොට මෙහෙමද පේන්නේ කියලා නිකන් දෙවනි භාෂාව උගන්වන ගුරුවරෙක් වාගේ. ඉතින් බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ ඒ ආප්තෝපදේශ හදලා කියලා දෙනවා මොක ඉඳගෙන ඉන්නකොට Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක්ක මේ පරිවෘත්තීය ක්‍රියාවක්. හරියට මේ කියනවා නම් උදරේ පිම්බීම හැකිලිම නැත්නම් ආනාපානිය එහෙම නැත්නම් මොකක් හරි මම මැරිච්ච නැති බවට මේ යන්ත්‍රේ වැඩ කරනවා. මේක සදාචල යන්ත්‍රයක් වාගේ පණ කියන එක. ආන්නේ පරිවෘත්තීය ක්‍රියාවක් තේරෙනවනම් ආයේකෙත් පේනවා පිට අතීත නෙවෙයි අනාගත නෙවෙයි අරය මෙයා ළඟ නෙවෙයි කියලා. ඒක හරියට විස්තර කරලා දෙන්න වටිනාකම කාටවත් තේරෙන්නේ මේ හුස්ම දිහා බලලා මෙහෙමයි හුස්ම වැටෙන්නේ කියලා කියන එකේ වටිනාකම කාටවත් තේරෙන්නේ නැමති ඒ කර්මස්ථානාචාර්යවරු නිතර කියනවා දැක්කත් වැඩක් නැහැ දැක්ක හැටි කියන්න බෑ නිසා දැක්ක හැටි කියන්න උත්සාහ කරනකොට ලක්ෂ වාරයක් හදලා දෙනවා මෙන්න මේ විදිහට කියන්නේ මේ විදිහට කරන්න කියලා ඉතින් දැක්මේ වර්තමානයේ තියෙන දැක්මේ විශාල පරිවර්තනයක් තියෙනවා එක දිගට බලන්නේ හිටියොත් වරින් වර බැලුවොත් ඒක පේන්නේ නැහැ. කඩ කඩ වෙලා බැලුවොත් පේන්නේ නැහැ. ඒ නිසා මේ සතිය අඛණ්ඩතාවයේ සතියේ ජවයේ සතියේ ත්වරණයේ සති බලයේ පුදුමාකාර වටිනාකමක් තියෙන ඕනම වස්තුවක් දිහා අඛණ්ඩව බලනකොට ඒක විපරිණාමේ පේනවා. එබැවි යෝගාවචරය හිතන්නේ මගේ අරමුණ වෙනස් වුණා, සතිය වෙනස් වුණා, සතිය කැඩ සමාධිය කැඩුනා, බලන්න ඉන්න දේ එක විදිහට පේන්නේ නැහැ කියලා මොකද යෝගාවචර බලන්නේ නිත්‍ය සංඥාවෙන්නේ. යෝගාවචරට මතු කරලා දෙන්න ඕනේ, පෙන්ලා දෙන්න ඕනක තියා බලාන හිටියොත් බලන්න එක චිත්තක්ෂණයක තියෙන දෙයක් ඊගා චිත්තක්ෂණයේදී ඒ තාලෙටම තියෙන වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීමට උරු කරන්නත් ඕනේ. තියෙන දේ කියන්න උරු කරන්නත් ඕනේ. පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වන්න යන නිසා ඇත්තටම කියනවා නම් ඒ රාජකාරී ටික ආධුනිකයෙකුට බර වැඩි. බලාපොරොත්තු වෙන්න බැරි තරම්. මොකද මේ නන්නත්තර දේවල් වල හිත යොදලා මහාවකකින් රාශියක්. මහා යුතුයකන් රාශියක් ඉෂ්ට කරමින් ඉන්න එකනට මේ සරල දෙයක් බලලා ඒ සරල දේ හොඳට ඇති හැටි ප්‍රකාශ කරනවා කිව්වහම ඒක නුහුරු නුපුරුදු වෙලා. අපතෙන් අවුරුද්දකට ඉස්සෙල්ලා මම මේ රිට්‍රීට් එකට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපි බලාපොරොත්තු වෙනවා නම් තමයි හැබැයි හරියටම යෝගාචරයේ යමක් නොකර ඉඳගෙන පේන දේ කියන්න කියලා ඒකත් දිගට බලලා කියන්න කියලා කියන එක හරිම අසාධාරණයි කියන ආධුනිකයෙක් පැත්තේ. ඉන් අන්නතර පිසු දේවල් බල බල ඉන්න කෙනෙක් නේ. ඉතින් අනුකම්පාවෙන් හරියට මේ සංගීත භාණ්ඩයක මේ සා කියන ස්වරය ගන්න කොච්චරක් ඒක වාදනය කරලා කරලා කරලා කරලා කරලා කරලා පුරුදු කරනවා. එතෙන් ටයිප් රයිටර් එක වචනයක් ගහන්න අහක බලාගෙන කොච්චර පුරුදු කරනවද? ඒක ගිය ගමන් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒක යෝගාවචරය නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෝඩකමට. ඔව් ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙන් තමයි ගුරුවරයාගේ තියෙන ඒ බය බරපතලකම තේරුම් ගන්න. මෙන්න මෙහෙම ඉන්න වෙලාවට මේ යෝගාවචරය මේ බලාහන ඉන්න රූපේ දැනෙන අත්දැකීමේ අත්විඳීමේ වෙනස විස්තර කිරීම පූර්ණිකමවලින් තොරව කතා කරන්න පටන් ගත්තොත් එයා ඇති හැකිය දැකීමේ ඇත්ත ඇති හැකිය කීමේ එහෙම නැත්නම් කරන දේ කියනවා කියන දේ කරනවා කියන සත්‍යාගත ගුණය තේරුම් ගන්නවා. ඒයින් පිට කරන හැම දෙයක්ම ඇති හැටියට නෙවෙයි අපි කියන්නේ. අපි කරන්නේ සෝබනියක්. අපි කරන්නේ අතිශෝක්තිය. අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ කියන. බොරුව තරම්ම නම් කර්මපතයක් නෙවෙයි. හැබැයි බොරුවගේ මල්ලි. අද ජනමාධ්‍යයේ තියෙන සේරම අතිශෝක්තිය. ඒ තරමටම අපි ඒකට ඇබ්බැහි වෙලා ඉන්ස අපිත් කතා කරනකොට අතින්තාර බර ටිකක් දාලා කතා කරන එක ඒක තමයි ඉතින් දක්ෂ කතිකයාගේ ස්වරූපය කියලා කියනවා. නමුත් මේ මුකුත් නැතුව ඇති හැටි කතා කරන්න ගත්තොත් ඉතින් නීරස ගතියක් එනවා. එපා වෙන ගතියක් එනවා. ඉතින් ඒක කොච්චර ඉක්මනට එනවද කිව්වොත් මේ ඇති හැටි නැත්තම් ඇති දේ ඇති හැටියට කියන්න ගත්තාම කොච්චර ඉක්මනට නීරස වෙනවද කියලා කිව්වොත් ඒ යෝගාචර හිතන මොකක් හරි වැරදිලයි කියලා. ඇත්තටම මේ නීරසකම කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත. සංසාරේ ගෙනියන තෘෂ්ණාව කියන ඇලෙන ගතියෙහි ආශ කරන ගතියෙහි රාග ගතියෙහි අනිත් පැත්ත තමයි විරාගය කියන්නේ. අනිත් පැත්ත තමයි බුදුහමරලා පෙන්වන්නේ. දැන් ඒක එනවා. මෙතන ඉන්න කාටවත් නාපු කෙනෙක් නැහැ. එක පැයක් භාවනා කරන්න ඕනේ ඒක කරන්න. නමුත් ඒන නීරසකමට අපි වෛර කරලා පෙරදිලයි කියලා. ඉතින් මේ ඔක්කොම යෝගාවචරයට මේක භාවනා ඉඳගෙන ඉන්න බැරිකම කියන්න බැරිකම විපරිණාමයේ සිද්ධ වෙච්ච එක හෙලි කරන්න බැරිකම එතනින් ගියා මේ නීරසකම ආපුවාම දමල ගහලා යනකම සේරම ඒක මල්ලක දැම්මොත් ආධුනිකයෙක්ගේ භාවනාවට කෙරෙන කෙන හිත ටික ගුරු පඬිස්සාංශ කියනවා සේරම ගුරුවරයාගේ වැරද්ද කියලා ආධුනිකයෙක් කිසිම දෙයක් වැරද්දකට දාන්න එපා. ආධුනිකයා කියන්නේ කැලේ ඉන්න කුළුමි හරකෙක් වගේ වල් බూరు වැඩක් කරන කෙනෙක්. එයාව ගෙනල්ලා මේ පාරට දාලා මෙයා මේක හදලා දෙනවයි කියනකොට 100ට 100ක්ම ගුරුවරයා තේරුම් ගන්නවා. ඒ එකම වැරද්ද 100 සැරයක් කරා. තරහ ගණ්ඩායි කිය ගුරුවරයෙකුට නෑ. එහෙම කරලා තමයි මේ අවුරුදු 2500ක් 2600ක් ඇවිල්ලා තියෙනවා අපි ළඟට. නිකමට හිතන්න මේක මේ විහිළුවකට කකුල පය වැදලා කියවිච්ච කතාවක්ද එහෙම නැත්නම් මහෞත්මයන් වහන්සේ නමක් කරලා අනිත් අය ජීවිත පරිත්‍යාගයෙන් අතින් අතට අතින් අතට ගෙනල්ලා අපි ළඟට ඇවිල්ලා තියෙනකොට අපිට හම්බෙලා තියෙන පුංචි දායාදයක්ද කියලා මේක අපෙන් ගිලි වුණොත් මොකද වෙන්නේ හිතන්න මේක නිමි પરම්පරාවක් වුණත් අපි මේ පිස්සු කෙලිනවා හරි ඒකේ ප්‍රශ්නයක් නැහැ මේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් මේ ඇතිදී ඇති හැටියට දකින්න ඒක දිගටම නිරීක්ෂණය කරන එක කම්මැලි වෙන්න කමක් නැහැ ඒතියෙදිත් මේක කියන්න කියලිවලා මේ තිත්‍රද පහු කරලා ඊ ගාවට තියෙන කිටි රහට මේක ගෙනියනවා කිව්වහම අපි තේරුම් අරගන්න ඕනේ අපි දක්වා එන්න මේක කොච්චර දුෂ්කර ගමනක් ගිහිල්ලා තියෙනවද කියලා. ඒකට ඒ ඇත්තෝ අපි වාගේම මේ අමාරුකම් ඔක්කොම විඳලා තියෙනවනේ. ඒක එකක්වත් පොතක නැහැ. තියෙන්නේ අරගේ පැත්තේ විතරයි. අපි කරන්න දන්නේ පොතේ කියන නොලිය වෙච්ච කෑලි ටික අපි අතට කරන්න හදනවා පැංගිරි කතා, යබුල් කතා, කරන්න බැරි කතා, තිත්ත කතා මේකට දාන්න හදනවා. කැත කරන්න එපා ඕක. ඔය තියෙන විදිහ තිබිච්චාවයි. පුළුවන් හරිය කියන්න, ලස්සන පැත්ත කියන්න, හරියන පැත්ත කියන්න. එහෙම කියනකොට තමයි ඔය මාළික පුත්‍ර වගේ දැනකට බුදුරජාණන්සේ ඇහැ ගැන කියනවා කතාව. ඊට පස්සේ කන ගැන, නාසය, දිව, කය. ඒකට මාළික පුත්‍ර දෙන උත්තර තමයි ඇහැ අසතියෙන් බැලුවොත් මෙන්න ස්වාමීන් වහන්සේ මට පේන චිත්‍රය. එයින් රූප දකින්නට සතියෙන් බැලුවොත් සංස මෙන්න මට පේන චිත්‍රය. කණෙන් අසතියෙන් ඇහුවොත් මෙන්න ස්වාමීන් වහන්සේ චිත්‍රය. කන සතියෙන් යුත්‍ර ඇහුවොත් මෙන්න චිත්‍රය. මේ විදිහට හරියට 12කට දාලා විස්තර කරනවා. ඒකෙන් පේන්න තියෙනවා යමක් निराවුල්ව ප්‍රකාශ කිරීමේ ශක්තිය. මේක තමයි සාමාන්‍ය පටිසම්භිදා කියන්නේ අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියලා. අපිට අර්ථය තේරෙනවා නම් ධර්මය තේරෙන්නේ අර්ථ කියන්නේ අර්ථ ශාස්ත්‍රය. රුපියල් වලින් බැලුවොත් ප්‍රශ්නයක් දෙයක් හදාකත් ධර්මයට යන්න බෑ. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන මේ රුපියල් වලින් අර්ථ ශාස්ත්‍රයෙන් ජීවිතේ මනින මනුස්සයා අසුචි කියලා. කවදාකවත් ඒ මනුස්සයාට අර්ථ ඒ ගැඹුරක් දැක් ගන්න බෑ. manussකමක් දැක ගන්න බෑ. සදාචාරයක් දැක් ගන්න වැඩිම රුපියල් පස්සේ ලෝන. රුපියල් නැත්තම් ඩොලර් දාගන්න ඒක ඕගොල්ලන්ගේ වැඩ. නමුත් කියන්නේ එහෙමයි. ඒ දෙකම දකින්නවනම් ජීවිතාවෘත්තියක් වශයෙන් අපි ගියක් හරි හම්බ කරනවා වගේ වෙනම දෙයක්. ඒ දකින්නට අපිට අනිත් පැත්තේ ඉන්න මිනිස්සෙගේ මනුස්සකමක් දකින්න පුළුවන් නම් සදාචාරය දකින්න පුළුවන් නම් කැක්කුම දකින්න පුළුවන් නම් අර්ථ ධර්ම දෙකම දන්නේ. ඒ කියන්නේ අපි අපි දකින හැම දෙයක්ම විනිවිද අපි දකිනවා දුක දුක කිසිම දෙයක් නැහැ මේ ලෝකේ ඔය සුද්ධ සැප එහෙම නැත්නම් සරතෝ භද්‍ර කියලා දෙයක් ලෝකේ නැහැ අපි ඉතින් ගන්න හදනවා සරතෝ භද්‍ර කරලා සිහිලු සැප තියෙන කැච්චේ නැහැ ඒ නිසා බලන ඕනෙම දෙයක අර්ථ ධම්ම දෙකෙන් බලනවා නම් ජය ගන්නවා කියන කෙනෙක් පරදිනවා කෙනෙක් නැහැ. දෙගොල්ලොම පරාදයි. කිසිම කෙනෙක් මේ ලෝකේ ජයගත්ත කෙනෙක් නැහැ. ජය ගැනීම තියෙනවා අර්ථයෙන් බැලුවොත් විතරයි. ධර්මයත් එක්ක බැලුවොත් නැහැ. මෙන්න මේ දේ මේ අර්ථයේ ධර්මයේ දෙකම දැකලා ඒක නිරුක්තියට දානවා කියලා කියන්නේ වචෙන්ට දාන්න පුළුවන් වෙනවා. ආඩම්බර වෙන්න එපා. කිසිම කෙනෙක් ආඩම්බර වෙන්න බෑ. කිසි කෙනෙක් පශ්චාත්තාප වෙන්නත් එපා. මොකද ආවේ ওই ගේම තමයි. මනුස්ස උප්පත්ති ඉඳලා. එතකොට ඒකේ පටිභාණය කියලා කියන්නේ අනික් අය දකින්නට වැඩි අර්ථය දකිනවා. අනික් අය දකින්නට වැඩි නිරුත්‍ය දකිනවා. ධර්මය දකිනවා. අනිත් අය දකින්නට වැඩි විචක්ෂණෝ කියලා දෙන්න පුළුවන් ඒක. ඒකට කියනවා පටිභාණ ශක්තිය කියලා. ඉතින් ඔය හතර මේ මේ මාළික පුත්තු ස්වාමීන් වගේ කෙනෙකුට තියෙන නිසා තමයි ආනන්ද සාංශ මේක අහගෙන ඉඳලා ධර්ම සංගායනාවට ඇතුල් කරන්නේ. ඇතුල් නොකරුවා නම් අපිට නෑ මේ වෛතරේ. මාළික පුත්‍රයන්ට දක්ෂ වුණත් බුදුහාමුදුරුවෝ සරුවඥ වුණත් ඒ වෙලාවේ ආනන්ද සාංශිකේ රෙකෝඩින් මැෂින් එක වැඩ කරලා තිබුණ නැත්තම් ඉවරයි. ඒ රෙකෝඩින් මැෂින් එක වැඩ කරා හොඳට රීප්ලේ කරා. ධම්ම සංගායනාදී ඔන්න එතකොට අපිට මානුකේ පුත්‍ර කියලා සූත්‍රයක් එකතු වෙලා තියෙනවා. ඉතින් මම අද ධර්ම දේශනාව සඳහා නැත්තම් මේ අවධාන ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් තියාගත්තේ ධර්මයේ වැටහෙන මනස නැත්නම් මන ආයතනය සහ ධර්ම ආයතනය කියන එක අපි ඊයේ තේරුම් ගත්තා. අපි මේ ධර්මයේ කියන එක සෑහෙන පටලවාගෙන ජීවත් වෙනවා. මේ මේ සූත් මේ ගාථා විතර කියනවා කෙරුවොත් එහෙම මේ ධම්මඤ්ඤත්වා යම් කිසි කෙනෙක්ගේ ධර්මය දැනෙන වෙලාවේ සති මුත්තා යම් කිසි ධර්මයක් දැනවට කේන්තිය දැනෙනවා. මට තෘෂ්ණාවක් දැනෙනවා. දැන් වෙලාවෙම අරගෙන සතිය තිබුණ නැත්තම් ඒක මේ මට වෙච්ච දෙයක් කියලා අනුකෘති වෙච්ච එකට බැදී මම සුවිශේෂ කරලා අරගෙන ඒක ඉතින් අභිරමණය කරනවා. ඒක තමයි අපේ ඉතිහාසය කියන්නේ අපේ චර්ිත කතාව කියන්නේ ඒක තමයි අපි ළඟට එන හැම එකක්ම අපි හිතනවා හරි වැදගත් කියලා. හරි හරි වැරදි හරි මට වෙච්ච දෙන්නේ. ඒ කටුකුරුනේ ස්වාංශ කියනවා කැලේ යනකොට මලක් දැක්කොත් ඒ මලට නමක් තිබුණ නැත්තම් මාදුතු මල කියලා හරි දානවා ඒකට. ඒ මල මම දැකපු මල. ඊට පස්සේ පේටන්ට් රෙකෝඩ් කරනවා. මම තමයි ඉස්සෙල්ලා මේක දැක්කේ වෙන කාටවත් ඒක දකින්න බෑ කියලා. සිංහරාජේන ගෙම්බෙක් ගෙම්බෙක් මේ ළඟදී පත්‍රයේ ලිපියක් කියලා තිබුණා. ඔගොල්ලෝ දැනගන්න මං ගැන පරිශන කරලා ඇමරිකන් සුද්දෙක් පේටන්ට් රෙකෝඩ් කරලා ඉවරයි. ඔගොල්ලෝ එන්න බෑ මම පරීක්ෂා කරන්න ඊට පස්සේ. ඒ ඒ ඇමරිකන් සුද්දට තමයි මං අයිති දැන්. ඔයගොල්ලෝ මේ ලෝකල් වුණාට ඔයගොල්ලෝ ලංකාවේ වුණාට ගෙම්බත් ලංකාවේ වුණාට ඔයගොල්ලන්ට අයිති නෑ මොකද මා දුටු ගෙම්බක්. ඒ දකින්න දේ අපි සුවිශේෂී කරගන්න. ඒ සුවිශේෂී කරන්නේම ධර්මයේ දැනනකොට සතිය නෑ. නමුත් ඒ විනුවට යම් කිසි වෙලාවක මොන හරි දැනනකොට අපි කියන මේ නිවන මේ ප්‍රථම ධානය හෝ මාර්ග ඥාන හෝ ආර්ය මේ මාර්ග ඵලය හෝ මොකදයක් හරි එහෙම නැත්නම් රාගය හෝ ద్వේෂය හෝ මෝහය හෝ මේ ඔක්කොටම මේ ධර්මයේ කියලා නම දානවට අපිට හිතෙන්නේ මේ මේ කවුරු හරි තරහකාරයෙක් කරලා තියෙනවා නේ ධර්ම ඔක්කොටම කියන්නේ ධර්මය ඒ නිසා යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට එවැනි ධර්මයක් දැයෙනකොට ඒක රංජනීය නොකර මේක ධර්මතාවයක් මේක හේතුඵල ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක වුණයි කියලා ආඩම්බර වෙන්න දෙයක් හෝ පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. නසෝ රාජ්‍යසු ධම්මේසු ධම්මඤ්ඤත්වා පතිස්සතෝ. එතකොට මේ ධර්මය දැනෙන වෙලාවෙදීම සිය පීතව ගන්න හදනවා මිසක් උද්දාමයටපත් වෙන්න හෝ චිස් අපරාධි මට මේක නැතුණා කියලා පශ්චාත්තාප වෙනවනම් එතන හොඳ පේන්න තියෙනවා අපි ඒකෙමුත් මම එක් හදාගන්න හදනවා. ඒකෙමුත් ආඩම්බරයක් ලබා ගන්න හදනවා. ඒකෙමුත් තෘෂ්ණාවක් හදාගන්න හදනවා. ඒ මොකද අපි අර ධර්මයේ කොටස් දෙකකට කඩලා. අපි හිතන ධර්මයක් වැටුණා නම් සතුට වෙනවා. අපි කියන අකුසල ධර්මයක් ආව නම් ඉස්සරහට පශ්චාත්තාප වෙනවා. නමුත් සතිය තියෙනවා නම් ධර්මයේ තියෙන අකුසල කුසල தත්ත්ව ප්‍රශ්නයක් නෑ විශේෂණ පදේ අයින් කළ ධර්මයේ විතරක් කියලා ගන්න. ඒක උනත් බලන්න ඒකට තමයි මේ choiceless awareness කියලා කියන්නේ වෙන දේ දිහා පූර්ව නිගමනයකින් තොරව බලන්න. මේ හොඳ නරක බෙදෙන එක හිතේ තියෙන ජඩ ගතියක් කියලා හිතාගන්න. හිතේ තියෙන කුප්ප ගතියක් කියලා හිතාගන්න. ස්ප්ලිට් ඇන් රූල් කියලා සුද්ධ කරපු පාහර වැඩි කියලා හිතාගන්න. දකින්න ඕනෙම දෙයකට හොඳ නරක දෙක දාන්න. දාපු ගමන් එතනම ආතතියට වෙලා ඉවරයි. ඊට පස්සේ හොඳ ලබා ගන්නටත් නරකයින් කරන්නත් හදනවා. නමුත් දවස කවදා හරි ඇහැ පිළිබඳ දක්ෂ වෙලා, කන පිළිබඳ දක්ෂ වෙලා, නාසය පිළිබඳ දක්ෂ වෙලා, දිව පිළිබඳ දක්ෂ වෙලා, කාය පිළිබඳ දක්ෂ වෙලා මේ මතුවෙන ධර්මතාවය ධර්මතාවයක් වශයෙන් දැකගෙන මම හුදු නිරීක්ෂකෙක් පමණයි මේ දකින්නේ අභිරමණය කරන්න දෙයක්වත් නැහැ මම මේ දේ දැක්කේ නෑ කියලා බලාපොරොත්තු දෙයක් නැහැ කියලා පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් මෙතෙන්ට භාවනා වෙනකොට සතිය සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය, බොජ්ජංග සතිය පහකල සම්මා සති මට්ටමට නැත්නම් පුලුල් සතිය කියලා මේකට කියනවා. නිර්වේදී නිර්වද්‍ය සතියකට යනෝනේ එනදී එන හැටියෙන් දකින්න. එන ධර්මතාවය එන හැටියට දකින්න. ඉතින් මට මතකයි කවුද ප්‍රශ්නයක් අහලා මොකද්ද මේ බොජ්ජංග මට්ටම කියන්නේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි සතිය අනිත්‍යයන් වලින් වෙන් කළා කෙනෙකුට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකම මේ ඔක්කොම පිසිගේ මල ආබන්න වගේ ඔක්කොම පටලවිලා තියෙනවා. බොජ්ජංග මට්ටමට යනකොට තමයි කියනවා සද්ධාව කරන්නේ මේ කෘත්‍යය, වීර්ය කරන්නේ මේ කෘත්‍යය, සතිය කරන්නේ මේ කෘත්‍යය, සමාධිය මෙහෙමයි, ප්‍රඥා මෙහෙමයි කියලා තමන්ටම කියලා අහලා වෙන්න ඇති, අත්දකලා වෙන්න ඇති. හදිත සතිය අනිත්‍යයෙන් වෙන් කළා දැනගන්න පුළුවන් ශක්තියක් එනවා. එදා ඉඳලා තමයි සතිය මේ මේ නිවනට යොමු වෙන්නේ. එතෙන් යනකම අපි සතිය වඩන්නේ මේ පාසල් විශ්යක් වාගේ. එහෙම නැත්නම් මේ ශිල්පයක් වාගේ. එහෙම නැත්නම් වෘත්තියමේ දක්ෂකමක් වශයෙන්. මෙතනින් එහාට තමයි බෝධි අංගයක් වාටපත් වෙන්නේ. ඒ බෝධි අංගයකටපත් වෙනකොට ඒක ඉවර වෙන්නේ උපේක්ඛා සම්පෝඥාන්නේ. හොඳ දෙයක් දැක්කත් නරක දෙයක් දැක්කත් උපේක්ෂා වෙන්නේ කියන. එහෙම නැත්නම් සති සම්බොජ්ජංගං කෝ වික්කවේ භාවේති විරාග නිසිතං නිරෝධ නිසිතං විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසග්ගාණු පස්සී අපි යමක් දකිනකොට අපි හිත මහානාපාන බල බල ඉනකොට අපිට සද්දයක් ඇහෙනවා බලනකොට ඇහෙනවා තමයි ඒත් එතකොටම අපිට අනේ තිබුණ සතිය නැති වුණා නේ කියලා අපේ තියෙන විවේකේ නැති වෙනවනේ එහෙනම් තාම සතිය වැඩිලා නැහැ අපිට දැනගන්න පුළුවන් ඔච්චරලා තිබුණා කයි දැන් කණේ මේ දෙකම විවේකීව බලන්න පුළුවන් වෙනවා. අරමුණ මාරු වුණාට අපි හිතුවනම් මේ කණින් ඇහෙන සද්දේ බාධාවක් ය. ආනාපානීය කුසලයක් ය මේක අකුසලයක් ය කියලා. ඒ මොකක්වත් නතු මේක මේකට මාරු නැහැ කියලා බොහොම විවේකීව බලන්න පුළුවන් නම් විරාගීව බලන්න පුළුවන් නම් මේ සතිය කැඩුනා. හරි කැඩෙන එකක් බලන්න එපා. සතිය මුලමැදක් බලන්න එපා. දැන් මේ කැඩෙන හැටි බලන්න. නිරෝධ නිශ්චිතං සතිය නිරුද්ධ වෙන හැටි බලන්න. ඒක හරියට තමන්ගේම දරුවා අද්දකේ මැරෙනවා. තමන් කුසින් වදාගත්ත දරුවා තමන්ගේ අද්දකේ මැරෙනවා. කිසాగෝතුමි කියනවා. ඕකදී බලන්නේ නේ කියන්නේ. අමාරු. ඒ නිසා අම්මලා කියනවා මේ පිරමිඩ් වගේ නෙමෙයි ගෑනුන්ට උපක් මේ මේ සංයෝජන ධර්ම 11ක් තියෙනවා. මම ඔබලට මොකද්ද වැඩිපුර තියෙන්නේ කියලා. මේ දරුවන්ට තියෙන කැක්කෝ. ඒක 11 වෙනි සංයෝජනේ. ඒක පිරමිඩ් නෑ වාගේ හරියට. ඉතින් ඒව මහා ලොකෝට ඔළුවට ගත්තොත් මේ සතිය හැලෙනවා දකින්න කොහොමද? දරුවා මැරෙනවා දකින්නවත් බෑ. කියනවානේ කවුද කියන්නේ අම්මා පස්සේ ඉස්සල මැරිලා දරුවා පස්සේ මැරෙයිද? දරුවා ඉස්සල මැරෙන්නේ අම්මා ඉස්සල මැරෙයිද කියන්නේ කොහොමද කියන්නේ? එහෙම නැහැ. ඉන්සෙන් මාස්ටර් කෙනෙක් ගාට ඒ කියන්නේ සෙන්නාගමේ ඉන්න ලොකු මේ ලොකු වැඩගත් ආමසු කෙනෙක් ගාවට මේ මිනිස්සෙක් කියලා තාත්තා මැරිච්ච වෙලාවේ ගියේ මේ ආශිර්වාද ගන්න. ඊයේ මිනිස්සයාට ඔය සෙන් මාස්ටර්ලාට ඔය මොකමනක් දාන්නේ. නිකන් ඔය ගණන් ගන්නෑ. ඒ මේ මිනිස්සයා ගිහිල්ලා කිව්වලු මෙහෙමයි මම පුතත් එක්ක කන ගන්න ගිහිල්ලා කිව්වලු අපේ තාත්තා නැති වුණා. මට ඒක නිසා මේ මටයි දරුවටයි මේ පිනක් කරලා ආශිර්වාද ගන්න ඕනේ කියලා. අර මම කල්මනා හරි සියමලා තාත්තමලා දැන් කට උපමන. ඊට දරුවා මන්ට කිව්වා. ජර්මන්සිකවල අපි ආයේ මේ ආශිර්වාදයක් ගන්න කියලා. ඒක තමයි යකෝ ආශිර්වාදේ තාත්තා උඹට ඉස්සලා දඩුව මරනවා ඉවරනේ. ඒක තමයි මං ගන්න ආශිර්වාද උඹ මරනට පස්සේ දරුවෝ මෙච්චම් ඉවරයිනේ ප්‍රශ්නේ. අපිට බෑ. අපේ දරුවා මරන එක කියන්නවත් එපා. ඒක බෙද්ද තියෙන දේ වෙන එකයි කියන්නේ. ඒක නිසා සතිය මැරෙන හැටි බලන්න සතිය නිරුද්ධ වෙන හැටි බලන්න කොහොම කරයිද මේ සතියේ තියෙන පුදුමාකාර ප්‍රේම සම්බන්ධයක් තියෙන එක නිකන් අනියම් ප්‍රේම සම්බන්ධයක් වගේ. ඒක නැති වෙච්ච දවසේ වාහ කරනවා. මේ මගදී හම්බ වෙච්ච උපකරණයක් මේ සතිය කියන්නේ. එහෙම නැත්නම් මේ ගමනට හම්බ වෙච්ච හැරමිකයක්. කොහොමද හැරමිකයක් එක වෙනම කතාවක්. නමුත් අපිට මේ සතිය පිළිබඳව නැත්නම් සතිය පිළිබඳව විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව පටිච්චසමුප්පාදන පස්සිය බලන්න කියලා කිව්වොත් අපිට පේන්නේ මේ ධර්මයේ කොතනකද පැටලිලා වෙන්නේ. මොකද සතිය කොහෙද විසිකරන්නේ කියන්නේ. හටි නැති වෙනවා. නැති වෙනවා විවේකියව බලපන්. ඉතින් ඒ කියන්නේ අපි හිතානින්නේ සතිය නිවනටත් එහා පැත්තේ ගෙනියන්න පුළුවන් මේක. නෑ සතියත් අහු වෙන්නේ දුක්ඛ සත්‍යයට. ඒකටත් හටගන්මක් තියෙනවා පැවැත්මක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මේක බලරප්පත්තලම වැඩේ තමයි. සතිය නැති වෙන හැටි බලලා නිරුද්ධ වෙන හැටි බලලා උපේක්ෂා වෙන එක. මේ ඇති කරගත්ත සතිය නැතිනම් තමන් වදාගත්ත දරුවා තමන්ගේ අතේ මැරුණා. මගේ අතේ එක දවසක් මම මලේ කුරුළු පැටියෙක් පස්සේ. තවත් තුනක් විතර හිටියව. කිරිම දීලා තියා හිටිය එක දවසක් අවු වෙන වෙලාවට උචිච්චික් ගාලා කතා කර ගන්න. නැත්තම් දවසෙම නිකන් උණ ගතියට ඉන්නේ දාති ඉච්චි මැටල කියන්නේ. මාත ගාණක්වත් නැහැ මොකද මගේ දරුවෙක් නෙවෙයි. ඉතින් ඒ වගේ මේ සතිය මේ වඩා ගන්නලද සතිය ඉවර වෙන හැටි බලන්න නම් ධම්මං සුත්තා පතිස්සතෝ සතිය පිළිටවන්න ඒ ධර්ම ඥාත්වා මේ දැනගත්ත දෙයක් ධර්මයක් කියන්නකෝ ධානයක් කියන්නකෝ මාර්ගඵලයක් කියන්නේ නැත්නම් රාගය කියන්නකෝ ද්වේෂය කියන්නකෝ මෝහය කියන්නකෝ මොනවා හරි අස්පනාවිට දැනගෙන ඉන්නවා ඒ ගැන ආඩම්බරයක් හෝ පශ්චාත්තාවයක් නැහැ මේ සත්‍ය හතිය හොඳ සත්‍යයක්ද කියලා බලන්න බොජ්ජංග මට්ටමටපත් වෙලාද කියලා බලන්න ඒක හොඳ නිදර්ශනයක් උපයන හොඳටම හොඳ දේවල් උපයන එක කිසි ප්‍රශ්නයක් නැහැ උපයන ගමන් ඒ උපයන ලද ධර්මයට ආඩම්බර වෙනවා නම් ඒ කියන්නේ ඒ චිත්තක්ෂණේ සතිය නැහැ උපේනික උපේන ඒ ධර්මතාවය යනවා මේ හේතු සම්පත්‍ය තියෙනවා ඵල සම්පත්‍ය ලැබෙනවා. Taman බහන්චුනොත් ලැබෙනවා. ඔය ලැබුණට ආඩම්බර වෙන්න දෙයක් ඕ. ඒ හිතු පැතුණා කියන නොලැබුණා කියලා පශ්චාත්තාපෙන් දෙපයි කියන එකයි මේකෙන් කියන්නේ. ඒක නිසා ධර්මයක් දකින්න ඒ වුණාට ඒ ධර්මයේ මනාපමනාප බලන වෙනුවට මේ මතු වීම පිළිබඳව එළඹ සිටි සිහියෙන් ගත කරන්නේ. එතකොට එයා ඒ මතුවෙච්ච ධර්මය පිළිබඳ අභිරමණයකට යන්නේ. අභිරමණයකට හෝ පශ්චාත්තාපයකට යන්නේ. එමන්සන් ධර්ම ධම්මඤ්ඤත්ව ප්‍රතිසතු ඒක අභිරමණය කරන්නේ කියලා රිංග ගන්න යන්නේ නැහැ. අද භාවනා ලෝකේ බැලුවොත් මොන්න තරම් ඒ භාවනා කරන අය අනික් අය පහත් කළ සලකලා එහෙම නැත්නම් යම් දවසක තමන්ගේ බලාපොරොත්තුක් ඉෂ්ට වෙච්ච දවසේ පුදුමාකාර සතුටකටපත් වෙනවා. ඒක නොලැබුණොත් අනිත් දවසේ ඒක හරියට බුද්ධියටම සින්න උනායි කියලා හිතන්නේ. බුද්ධියටම සින්න වෙන්නේ සෝවාන් වෙච්ච දවසේ. ඒක පිටිපස්සට යන්නේ නැති දෙයක්. එතෙන්ට යනකල් ලැබෙන හැමදේම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ආයෝපේන. ආය නැති වෙනවා. ආයෝපේන. ආන්නේ වැඩේදී මේ ලබාගත් දේ නැති උනායි කියලා පශ්චාත්තාපේ එහෙම නැත්නම් නරක දෙයක් ලැබුණයි කියලා කියන පශ්චාත්තාපේ පශ්චාත්තාපේ වශයෙන් තමයි. ඒ නිසා අපි යම් දවසක හොඳ සමාධියක් ලැබිට පරියන්ඛයක් හිටියොත් හොඳට මතක තියාගන්න ඊගාදාසේ ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි පශ්චාත්තාපයටපත් වෙනවා. ඒකත් භාවනාවෙම එක ජවනිකාවක්, ජීවුණු කළ යුතු ජවනිකාවක්. ඒක නිසා ඒ ලැබිච්ච දේ මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මය කරන්නේ නැතුව, ඒකට බැහැ ගන්න නැතුව, අභිරමණය කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ ඒ රූප බලනකොටත් වැඩිය සද්ධාහනකොටත් වැඩිය අපිට මම අද සතිය තේරුම් ගත්තා. මම අද මේ සමාධිය කියන එක තේරුම් ගත්තා. මම සද්ධාව කියන එක තේරුම් ගත්තා කියනකොට ඒක වළක්වන්න බැරි සතුටක් එනවා. ඒක බුදුරජාණන්සෙත් පිළිගන්නවා. යෝගාවතරය ඒක ලක්ෂ වාරයක් කරන්න ඕන. කරනකොට ගන්නකොට ඒ අර මුල් මුල් එන අර ගැඹුරු ආස්වාදේ ඉන්දින් ඉන්දින් නැති වෙලා යනවා. ඒක නිසා මොන නරකක් වුණත් හොඳක් වුණත් ඒක නැවත නැවත කිරීමෙන් ඒක සිද්ධි කරන්න ඕනේ. ඒක අශී කරගන්න ඕනේ. කරනකොට තමයි ඒක තේරෙන්නේ මේ අපිට ඉස්ලාම් වතාව වෙනකොට මෙහෙම වුණාට මනුස්ස මනසට ඕක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි. අපි විඳලා තියෙන දේවල් සංසාරික බලනකොට ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. අන්නේ විදිහට දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරන මේ අතිවිශිෂ්ට වූ දේ සාමාන්‍ය දෙයක් බවට පත් කරන තියෙන ක්‍රමය තමයි අනුපස්සන. බලපු දේ, දැනිච්ච දේ නැවත නැවත නැවත නැවත කරන්න කරනකොට කරනකොට විශාල දක්ෂතාවයක් ඇති වෙනවා. ඒක හරියට වයලින් එක ගහලා ගහලා ගහලා ගහලා ගහලා ඒ හරියට අවශ්‍ය ටෝන් එක අවශ්‍යලාට ගන්න නෝට් එක ගන්න එයාට ඇඟෙන් එන්න පටන් ගන්නවා. දඟලලා නෙමෙයි මේ ඇඟින් ඉන්න පටන් ගන්නවා. ඒක නිසා කියන ඔකෙස්ට්‍රා එකක් සෙල්ලම් කරනකොට උපකරණ ටික තියලා එක වයලින් එකක් කියලා හිතනවා. ඒක ප්ලේ කරන එක නාවේ නැති වුණාට ඔකෙස්ට්‍රා එක ගානට වයිබ්‍රේට් වෙනකොට වයලින් එක නිකම්ම වයිබ්‍රේට් වෙනවා. ඒකට කයින්ට් ඕනේ නැහැ ඔපරේටර් කෙනෙක්. ඒ ඒ කම්පන වේගය නිසා ඒක එනවා ඒ සුරේට එක. ආන්න එතන මිනිහ කිච්චත් එක නැත්තට. එතෙන්ට යනකම් මේ ප්‍රීම දක්ෂතාවය වෙනකොට ඕනම ශිල්පයක ඒක ඉබේ වෙන්න ඕනේ. මමෙක් නැහැ. මහාන්න කරන්න දෙයක්වත් නැහැ එතන. තණ්හා කරන්න දෙයක්වත් නැහැ. එතෙන්ට යනකම් අපේ ඉතින් මම කෙනුම් කාර්යයා මම අයියා මම ගරු වෙන්න හදනවා. ඒ හැම නලියන්නේම ਬਾගෙට තැම්පිච්ච අල තමයි. අඩු කල තමයි. ටිකට කරගෙන කරගෙන යනකොට එන පශ්චාත්තාපයත් ඉදිරියට වැඩක් වෙනවා. ආඩම්බරයත් එදිනදා වැඩක් වෙනවා. එතකොට අපි කියන එකට ඒ ලැබිච්ච ධර්මතාවයට රිංග ගන්නෑ කියලා. එතකොට ඒක නා ධර්මිකුත් දන්නවා. ඒ අනුව වින්දනයකුත් සුඛ හෝ දෙක ලබනවා. මොක කෙලෙස් හදන්නේ. මේක කල අනිවාර්යම කෙලෙස් වෙන්න දේ මේක දිහා බලාන සිටීමෙන් කෙලෙස් වෙීමක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි හිතා ගන්න බැරි ඒක හරියට කියනවා මේ ලෝකේ තියෙන ඕනම විස බීජයක් තාමත්ම හානිකර විස බීජයක් අවුවට දාපු ගමන් කද්දාවත් වැඩෙන්නේ නැහැ. ලෝකේ තියෙන බරපතලම විස බීජ නාශක තමයි අවුව කියලා කියන්නේ. නොමිලේ ලැබෙන්නේ. දැන් අපි ජීවත් වෙන රටාවේ හැටියට අපි මේ ගෙවල් අස්සට වෙලා රින්ගගෙන ඉන්න නිසා තමයි මේ ලෙඩ සීරම. අපි අවු වෙනවා නම් මොන වලටවත් තියෙන්නේ. දැන් මේ ඕසෝන් ලේයර් එකේ කචල්යක් ඇවිල්ලා ඒකට කරගන්න විදියකුත් නැහැ. මම ඉස්ලාම් ඕස්ට්‍රේලියාව ගිය වෙලාවේදී ඒ වතුර බොණ්ඩ තහනම් ලිංගුලින්. ඉඳක් කපුවොත් දඩ ගන්නවා. දරපත්තු කරන්න තහනම්. අවුව වෙලාවේ එළියට යන්න තහනම්. අනේ අම්මේ ওই නීති එහෙම තිබ්බනම් අපි පුංචි කාලේ මොන මගුලක්ද මේ? අවුව බලන්න තහනම් වතුර බොණ්ඩ තහනම් වතුර බොන්නෝනේ ඒගොල්ලන්ගේ පයිප් එක වතුර බොන්නේ නැත්නම් බෝතලට. දැන් ඕගොල්ලන්ටත් කවදාකවත් පයිප් එකකින් බෝ වතුර ගියපු කාලයක් මතක තියෙනවද? නෑ. කවුද මේ මේ අපිට මේක උගන්වන්නේ? කාගේ කැම්පේන් එකක්ද මේ යන්නේ? බ්‍රිස්බේන් ගියාට පස්සේ මම දැක්කා අඹ ගහක් ඇද. එන්නත් ඔගයක් අඹ වැටිලා. මම කවුරුත් අහුලගම කමු බං කියලා. ඊවනස කියන හොරෙන් ගන්න ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු සුපර් මාකට් එකේ ලේබල් එක ගන්න නැත්නම් කවදාකවත් අඹ ගන්න නැතිලු. ගස්සෙත් තිබුණාට ගන්නෑ. මේ ඉස්ලාම අපිලා මෙතන ගාඩන් එකට ගියා. ගාඩන් එකේ අවුරුදු තුනා නයි හතු පිපිල. ලොන්තම ප්‍රෝටීන් ආහාරය. නයිත්‍ය උපාසක මහත්තයා ජෙකින් ගලවලා කිලෝ 7ක් අලවගත්තා. මේක දැක්කොත් නගර සභාවෙන් දඩ ගහනවා සමහරවිට සුපර් මාකට් එක මෙච්චරක් වෙනවා මේ කිලෝ එක මේ ඉන්නේ එක එකක් දන්නේත් නැහැ මේ බිම්මල කවදාකවත් ස්වභාවික දෙයක් ගන්නෙත් නැහැ අපි ඔක්කොම අර පොලිතින් බෑග් එකේ ලේබල් එක නැත්තම් නියුට්‍රිමන්ට් කන්ටෙන්ට් එක නැත්තම් ගන්නෑ කවුද මේ අපිට කියලා දුන්නේ ලේනු කවදාකවත් නියුට්‍රිමන්ට් කන්ටෙන්ට් එක බලනවාද කියලා බලන කනකොට ලේනකොට කවදාකවත් පිළිකැහැල්ල තියෙනවා කියලා අහලා තියෙනවද ડિප්‍රෙෂන් frustration, panic, නොකර. ඌ විදිහට ජීවත් වෙන්නේ. එන්නේ වගේ තමයි සති ආලෝකයට වැටුණොත් මොනම දෙයකවත් අසවිච හිතෙක් නැහැ. අපි ළඟ නැත්තේ ඉච්චරයි. අපි අසතියෙන් ගත කරන්නේ. අපි හිතනවා විසබීජ වෙනකොට මේ විසබීජ නාශක පාවිච්චි කරන්න ඕනේ. ඒක නැති කරන්න අරක කරන්න ඕනේ මේක කරන්න කියලා මොනවද කතන්දරයක් හදලා අපි නිකන් බීචිකාවට ලක් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට කෙරුවේ නැත්තම් මේ අවුරුදු කීයක් සැලසුම් කරලා ගහපු ලනද මේ. ඕනම වෙලාවක අපිට අභියෝග කරතයි. ඕනම වෙලාවක අභියෝග කරතයි. තමයි ළඟ ප්‍රතිශක්තිය තියෙනවා නම් ඔය මොකකටවත් බය වෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය නැත්තම් ඉතින් ඒගොල්ලෝ කියන විදිහට නටනවා. අන්නේ වගේ මේ සතිය තියෙනව නම් එහෙම නැත්නම් වඩලන ලද සතිය ඔය කියන්නේ. ජීවුන කරන ලද සතිය තියෙනවනම් ඒ මිනිස්සු කවුරු තහංචි දැම්මත් වැටකොතු බැමි දැම්මත් සතියේකට ගණන් ගන්නෑ. ඒකින ඕගොල්ලන්ට බය නම් සතිය නැත්තම් ඔය කියන නීති වලට යටත් වෙනවා. සතිය තියෙනවනම් තටු දෙකෙන් කුරුල්ලක හොඳ පියාඹන්නේ. ඒ වගේ බුදුහාමස් කියනවා යේන යේනේව උද්දේති සපත්ත බහරෝ උද්දේති. තමන්ගේ ජීවරගත්ත පාත්‍රය ඉවත්ත ගියා. මොකද එන්නේ එපයි කියන්නේ. සතිය නැති වුණොත් ගොඩාක් දේවල් ඕනේ කරනවා. ඒ නිසා සතිය හරියට වඩාගෙන එහෙම යන්න පටන් අරගත්තොත් තමන්ට ලැබුණු ධර්මය වැටහෙන්නේ නැතුව නෙවෙයි. දැන් මේ රාගේ බව දන්නවා. එතකොට නොදකින් කියලා හිතෙනවා. නමුත් මෙතෙක් කල වගේ නෙවෙයි සතියෙන් බැලුවොත් ධර්මය වැටහුණත් ඒ අනුව වේදනාව ආවත් කීයකිනෝ පචේතිය තේරුම් අර ගන්නවා මේ ධර්මතාවයක් වැඩ කරන්නේ අයි මේක මම කියාගන්නේ මේ හිතේ හැටි මේ එනදී මම කියාගත්තොත් අනිවාර්යෙන් පෙළෙනවා ඒ වෙනකොට හොඳට බලන්න මට අවශ්‍යතාවය තිබුණාද රාගය ගන්න නැහැ මට අවශ්‍යතාවය තිබුණාද රාගය එනකොට තරහ වෙන්න නැහැ ඒ වගේම මට අවශ්‍යතාවයක් තිබුණාට මට ඉනවද ධ්‍යාන නැහැ. ආවට පස්සේ සන්තෝෂ වෙන එක මම ඇතින් වෙනවා. ඒක ඉතින් ධර්මතාවය. ඒක මගේ හිත කියා ගත්තොත් එතන ඉඳලාම මේ ලැබයන්ට උපන්ලාහික ලියන්න වෙනවා. ධර්මතාවය එනවනම් යථාස්ස ඥායතෝ ධම්මං සේවතෝ ചാපි වේදන. ධර්මයක් වැටුණත් ඒකට අදාළ වේදනාව ආවත් කීයති නොපචීතිය. ඒකෙන් අලුතෙන් කෙලස් කරගන්න යන්නේ මේ යන්ත්‍රේ වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ ධර්මතාවය වැඩ කරන. මේකට කියනවා චිත්ත නියාමයේ කියලා. චිත්ත නියාමයේ මටයි කියන්නේ. ඒක ඒක මේ සම්පූර්ණ මුළු විශ්වයටම පැතිරිච්ච න්‍යාම ධර්ම චිත්ත න්‍යාම කියන්නේ ඒක මට උනාට වෙනස් කරන්න බෑ හැබැයි මට බලන්න පුළුවන් බැලීමම ඒක দমনය කිරීම ඒ කියනවා මේ හොරෙක් අල්ලලා ගහලා පොලිසිය දාලා බලක් ගන්න පුළුවන් එහෙනම් රාජ් පොලිසියෙන් ඇවිල්ලා බලන බව දන්නවනම් හොරායි පරිස්සමට ඉන්නේ නැහැ මෙතන තියෙනවා මෙතන CCTV කැමරාවක් තියෙනවා එහෙම නැත්නම් මෙතන පොලිස් මේ CID එකේ කවුරු හරි ඉන්නොත් දැනගත්තොත් හොරා එන්නේ ඒ වගේ මේ සතිය තියෙනකොට ඔය මොනම කෙනෙක්වත් ඉන්නේ නැහැ නයි පෙනපුම්බන්. මේ මං කියනම් නැවතත් ඒ ඔය කියන මේ සති මාත්‍රාව නෙවෙයි මේ. සතිපට්ඨානෙ ගත්තත් මේක ධම්මානුපස්සනා මට්ටමටවත් අගින්න ඕනේ. ඒකත් තමයි තමයි තේරෙන්න පටන් ගන්නෙ. මේ සති ධර්මයේ අපි ආරක්ෂා කරනවා නම් සති ධර්මයේ අපිව ආරක්ෂා කරනවා හැම කෙලෙසෙදී. කෙලෙස විතරක් නෙමෙයි. අපිට මේ භාවනා හරි ගියාම අපි කෙලෙස් උපදින හැටික් තියෙනවා. උපක්කේශ කියලා જાතියක්. ඒක හරි භයානකයි. ඒකට කියන්නේ ධම්මොද්දච්චය කියලා. ධර්මයේ නිසා අපිට උද්දච්චයක් පහළ වෙන උද්දච්චය කියන්නේ මෙතන කැළඹීමක්. භාවනා කරන අය අනික් අය වගේම පෙට්‍රල් පුච්චන. මොකද මේ මේ මට හරි ගියා මේක කොහොමද රැකගන්නේ ආදි වශයෙන් ඒ ධම්මුද්දච්චේදී සතිය පෙන්ලා දෙනවා කලබල වෙන්න එපා ඔය එක ධර්මයක්වත් නිශ්චිත නැහැ එක ධර්මයක ඉස්තර හානියක් කරන්නේ නැහැ ඉස්තර ඔතන බලෙන් දිලක් කරන්නේ නැහැ ඔක යමින් එමින් යමින් යමින් ඔක දිහා බලන්නම් එනකොට සතුට වෙනවා වගේම යනකොට කනගාටු නොවි ඉන්න පුරුදු කරන එක තමයි මෙතන කියන්නේ ඥායතෝස්චාපි ධම්මං සීවතෝ චාපි වේදන කීයතිනෝ පචියති. ඒ කියන්නේ සැලෙන්නේ නැති මනස. ඉතින් ඒක හරි අමාරුයි. දැන් අපි ඔය බෞද්ධ පරිසරයක ඉපදලා අම්මලා අප්පලා බුද්ධ ආගම වුණාට පස්සේ අෂ්ටලෝක ධර්මය කියන එක අහලවත් තියෙනවනේ. එහෙම එකක් නැති මේ ඔය කියන නෑම්බියක් එක දිනක් කතා කරලා කිව්වොත් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙන්න අපි මේ භාවනා කරනවා කියලා මුන් පිස්සු මුන්ට කියලා. අපිට ඕන කරලා දෙන්න පුළුවන් තරම් ජොලියක් දාන්නයි පුළුවන් තරම් නටන්නයි ඉතින් එහෙම කෙනෙකුට මේ સંદર્ભය දෙන එක හිතන්න අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙනවා කියලා එකක් තියෙනවායි කියන එක. වසෙල්ලම් කියලා හිතන්න යන්න එපා. ඒක නැතුව මෙතන කියලාට වැඩකුත් නැහැ. ඒ වගේම අෂ්ටලෝක ධර්මයේ දැනගත්තට සුතුමේ වශයෙන් ඇති වැඩකුත් නැහැ භාවනාවෙන් ඒක ඔප්පු කරලා බලනවා. අපි එතකම්ම ওই අෂ්ටලෝක ධර්මයේ පැත්තක ඇරන් තියලා තමයි අපි එදින්දා දවසේ මෙ뉴 එක හදාන්නේ. දවසේ කාලසටහන් හදාන්නේ. කවදාකවත් ගන්න ආරකට. අපි ගන්නේ මේ අෂ්ටලෝක ධර්මින් හතරක් අත්‍යවශ්‍ය අනික ඕනෙම නෑ කියලා හිතන තමයි සිලබස් හදන්නේ අපි. කාලසටහන හදන්නේ. දවසේ සැලසුම ගහන්නේ. අමුඩේ ගහන්නේ. අමුඩේ තද කරගන්නේ. ඔක්කොම කරන්නේ අෂ්ටලෝක ධර්මයේ සමාන නම් එන දෙයට මූල දෙන එකනේ කියන්නේ. ඒකෙන් කියන්නේ මේ අපි වැද්ද වෙන්න හදනවා සැලසුමක් නැතුව ජීවත් වෙන්න හදනවා කියලා. යම් ওই ගමනේ යම්. යනකොට එන දේ සපක් වේවා දුකක් වේවා ජයක් වේවා පරාජයක් වේවා යස සත්‍යය ආය සත්‍යය. ඉතින් නොසලෙන්න පුළුවන් ගතිය. එතකොට ඔන්න කීයතිනෝ පචියති. එතකොට පැහැවන්නේ. කෙලෙස් පැහැවන්නේ. එතන එතන කියන්නේ ඒවං සෝචති සතෝ. මෙන්න මෙහෙමයි සතිය වඩන්නේ. ඉස්සල මේක කියන්නේ මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වචන ටිකම ආපහු කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වොත් ඒක ශ්‍රීමක පාඨයක් වෙනවනේ. එතකොට ඒක නා නිබ්බානං සම්තිකේ නිබ්බානං උච්චතිය නිවන බොහෝම කිට්ටු ඉන්නේ. ඉස්සෙල් ඉස්සෙල් අපිට ලැබෙන්නේ චිත්තක්ෂණයකට. නැත්නම් තප්පරයකට දෙකකට. විනාඩියකට දෙකකට. ටික කාලයක් යනකොට ඕක ටිකක් විනාඩි 3-4ක් පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒ තමයි කන්දොස් කිරියාවක් විදිහට තේරෙන්නේ. ඊපස්සේ මේකයි වැඩි යුත්තේ කියලා දැනගෙන ඒකට අනුග්‍රහ පිණිස ඒකට හේතු කරන සපෙමින් ජීවන රටාව සකස් කරගන්න බැරිකම තමයි ගිහියන්ගේ තියෙන ප්‍රධාන දුර්ලභකම. ඒක දැනුණත් මෙන්න මේ දෙයමයි කළ යුත්තේ කියලා ඒකට සම්මා වාචාවෙන් අනුග්‍රහ කරන්න ඕන. සම්මා කම්මන්තෙන් අනුග්‍රහ කරන්න ඕන. සම්මා ආජීවයෙන් අනුග්‍රහ කරන්න ඕන. ඉංග්‍රීසියට කියන එහෙම බෑ. අපිට පුරුදු තාලයට වාචාල වෙලා මේක කරන්න බැහැ. අපිට පුරුදු තාලයට මේ කරන පිස්සු කියලාගෙන මේක කරන්න බැහැ. අපිට පුරුදු තාලයට මේ කණ්‍යා කෙරේ ඉවිලිගෙන කුලයා කෙරේ බැඳීගෙන සමාජශීලී වෙලා පාටි ගිහිල්ලා මේක කරන්න බැද්ද කියලා. එහෙම තියා මේ කාරණාවයි වැඩි යුත්තේ මේකයි වැඩි යුත්තේ මේකයි මානසිකාරය පැවැත්widetilde කියලා සම්මා වාචා තිබුණත් ඇති වැඩකුත් නැහැ. සම්මා කම්මන්ත තිබුණත් ඇති වැඩකුත් නැහැ. සම්මා ආජීවය තිබුණත් වැඩකුත් නැහැ. ඉස්සර දැනගන්න ඕනේ මට කියනවා නම් පෙරකල පිනක් මට මේ වැටහිච්ච ධර්ම කාරණාව ජීවුන බවුණු කිරීමේ අදහසින් මට වචන හසුරව ගන්න පුළුවන්කම තියෙනෝනේ මගේ පිරිස කිව්වට මට එහෙම කෑකොසන් ගහගෙන ඉන්න ඕන කමක් නැහැ. මම එහෙම කරා. ඒක වෙනම දෙයක්. දැන් කරමු. මේ කර්මාන්තේ සඳුදා ගහන මොඩේ සිකුරාත ගලවනකන් තද කරගෙන නටනවා වෙනුවට බඩේ ප්‍රමාණය දැනගනින් ඇති කියන්න පුරුදු යන්න. මේ අපි වටේ ඉන්න මකරෝ කවදා හරි ඇති කියයිද? මේ නෑයෝ. කවදාවත් නෑ. උන් කියන්නේ ඔය කොච්චර කෙරුවත් ඔයිට වැඩිය මට සලකන්න තිබුණා. ඔයා මට සැලකුවේ නෑ. අරයට සැලකුවා කියන එක කියන જાතිය තමයි නෑයෝ කියන්නේ. කවදාවත් දීලා ඇති කියන જાතියක් නෑ. උරා ගන්නමයි යන්නේ. ඉතින් ඒගොල්ලෝ සන්තෝෂ කරන්න හදනවා කියන්නේ ඇහිදල් කුඩයක් පුරන නිසා Taman පටන් අර ගන්න ඕනේ. අපි යන් මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරමු. ඒක අද නෑ ප්‍රයෝජනෙ නෙවෙයි අල්ලපු gedර තියෙන මොකද්ද ඊට වැඩිය පොඩ්ඩක් ලෝක එකක් තියෙනවනම් මොන මගුල හරි කමන්නේ ඒ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්නන්නේ ඒකනේ තරගෙ ඉතින් බඩුවක ප්‍රයෝජනිය අද වැඩක් නෑ බ්‍රෑන්ඩ් නේම් එක සෝබනේ කාමයේ අවසන ගතිය එනිසා කියනවා කියනකොට ඉතින් මයිත් එක තරහ වෙයි ඉතින් ඇත්තට දැන් තරහ වෙන්නේ නැහැ ඔයගොල්ලෝ මන් දන්නවා මේ ගෑණියෙකුට තියෙන විලිවහන්ටනේ ඇඳුම තියෙන්නේ දැන් තියෙන්නේ මොකද්ද කරන්නේ? ඉස්සර ගෑනුන්ගේ ඇඳුම තුනේ තාප්පයක් වගේ කියනවා පේන්නේ දැන් කටු කම්බි වටක් තියෙන්නේ. ඕනේ කැලිට එළිය දාලා විශාල ඇඳුම් මොස්තර පවත්තන මේ ලොකු ලොක්කෝ. මේ වන්නේ ගොඩක් වේදයන්. ඊට වැඩි හුඟක් හොඳම තෑග්ග ලැබෙන්නේ වැද්දියෙකුට නියම. එළුවෙන්ම නේ ඉන්නේ. කරකොල ගිහලා එතනම තමයි ඉන්නේ කොහොම ගියත්. ඒ නිසා ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන එකෙන් තමයි මේ භාවනා කරන එක නා දියුණු වෙනවා ගැනද කියලා කියන්නේ. ආර්ය වංශ සූත්‍රයේ බුදුජානක කියන්නේ සන්තුට්ඨෝ හෝති iterator ජීවරේ. ලදේ යම් සිවුරකින් සතුට වේවා. ඒ නැත්නම් ලදේ යම් ඇඳුමකින් සතුට වේවා. පිළිවහ ගන්න. චීවර සන්තුට්ටි ආචවන්නවා ඒක කාටත් කියපන් හයියේ ලැබෙන එකෙන් සතුට වෙන්න වෘතු කරපන් අලද්දාච චීවරන්න පරිත්‍යාසයි මට අහවල් අහවල් සිවුරක් හම්බුන්නේ නැහැ කියලා මට අහවල් අහවල් දැති අඳුමක් හම්බුනේ කියලා පශ්චාත්තාපෙන්න එපා ලද්දාච චීවරං අගචිතෝ අමුචිතෝ අනජ්ජාවන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ වඤ්ඤෝ පරිමුංජති ලැබුණා නම් යම්මන අපසිරුවක් ඒකට බැඳෙන්න එපා ඒක ඕන වෙලාවක කතාරින්න පුළුවන් ක්‍රමයට නිස්සරණ පඤ්ඤාව මේ කාටවත් කෙලෙස් නොපදවීම පිණිසයි මේ සිවුර අඳින්නේ. එතන මහාන් තත්ත්වකමට නෙවෙයි කියලා සිවුරට පින්ඳ වාදෙන්න තා ආහාරයට ගෙවල් දොරවල් වලට බෙහෙත් පිළිකරවලට බුදුරජාණන්සේ කියලා දීලා තියෙන එක ආර්ය වංශේ. ඒක තියෙන තාක්කල් සිංහලයා ලෝකෙ පළවෙනියා වෙලා හිටියා. අපේ ජාතිය මුළු ලෝකෙටම අධ්‍යාපන ක්‍රමේ භාෂාව මුදල් පරිපාලන ක්‍රම උඩින් ජලයෙන් වතුරෙන් ගමන් කරන සේරම කරගෙන හිටියා. අපි සුද්ධ පිටිපස්සේ ගිය දවසේ ඉඳලා සුද්ධයි වැඩි. උන්ගේ තිබුණේ ඒක පැත්තක දාලා කාමේ. දැන් පහිනවා. ඉතින් එකක් සුද්ධොත් අපිට ගැහුවා එකක් ඇත්ත. නමුත් අව්‍යසන වර්ගයක් ඇවිල්ලා තියෙනවා. විශාල වෙමිනිටියා සාය අරක මේක දෙක තුනක් ආවට පස්සේ අපිට දැන් අර මදේ නෑ කොම්බේ විතරයි තියෙන්නේ. ඇතුලේ බඩු නෑ දැන් කොම්බේ තියෙනවා. හැබැයි එකක් තියෙනවා. මම මේ අවුරුදු ගාණක් කරලා කියන්නේ කාට හරි ඕනනම් දැන්ුණත් කරතේ. හැබැයි තොගේට කරන්න බෑ. කාටවත් කියන්න එපා. Tamanට ඕනනම් කරතේ. කියන්න ගම් කීක මම හිතනවා මේ පොලිටික්ස් කතා කරනවා. මිනිසුන්ට දන්න ආර්ථික විද්‍යාවක් කතා කරනවා. සමාජයට විරුද්ධ යන්න කතා කරනවා. මේ ගාන්ධිතුමා කිව්වේ මොකද්ද බුද්ධ ධර්ම ගැන? මට සැකයි මේ බුද්ධ ධර්ම වගේ දෙයක් જાතියක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා. නමුත් මට එකක් කියතයි. කරපු එක නට හදිනවයි කියලා. අපිට බෑ මේ ඔක්කොමලා මේ වචන කතා කිරීමදී සම්මා වාචාවට ගන්න හිත වෙනකොට. අපිට බෑ මේ සීරටම සම්මා කම්මන්තේ කියන එක කියලා දෙන්න. අපිට බෑ මේ ඔක්කොම සම්මා ආජීවිත ගන්න හිත වෙනවොත් නමුත් මට ඕන මට කරත හැකි. කිසිම කෙනෙකුට ඒක වළක්වන්න බෑ. මම පටන් ගත්තේ අවුරුදු 26 හොඳටම ඉලන්දාරිකම හොඳටම රසාස්වාදයේ තියෙන වෙලාවේ. මම ධම්මික හඳුරු කිව්වේ මොකද්ද? ඔබ භාවනා කරපන්. ඔබ සතිමත්යන් කාටවත් නොදැනෙන්න. ඒ ඩාට කිසි කරදරයක් නෑ. ඒ නිසා මම කවදාක සුදු වෙන්නේ නැහැ. පුළුවන් තරම් සත්‍යමත් වෙනවා කාටවත් තේරෙන්නේ නැහැ කවුරුත් එක්ක ඉන්නකොට ඔ කියන වරෙන් මචං මාමු දෙනාට ආයම් මචං. ඉච්චරයි. ආවනේ මගේ වැඩි ප්‍රාණක්. නිසා කට්ට වෙට්ට විත්තල වෙන්න ඕනේ භාවනා කරන්න. ඕගොල්ලෝ කරන්නේ කෑකොස් සංගහගෙන ගාගෙන අනාගෙන අල්ලපු ගෙදරටත් බැනගෙන ගෙදර ඉන්න මිනිස්සුත් බැනගෙන රණ්ඩු කරගෙන යනවයි කියලා කියන්නේ ජීවන රටාව හදාගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හිතනවා ලෝකේ හැදුනොත් මට හැදෙන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. යම් වෙලාවක මේ සතිය පිහිටවල මොන ධර්මයේ ලැබුණත් නොසැලෙන මනස ගන්න ඕනේ. මම අරගෙන තියෙනවා. ඔක්කොම රූප ගෙවන් කරපු වෙලාවට මම ගිහිල්ලා තියෙනවා කියන එක දැනගෙන ඒක බහුලීගත කරන්න නම් එහෙම නැත්නම් ඒක වශී කරන්න නම් ඒක සිද්ධි කරන්න නම් ඒකට ජීවන රටාව හදාගන්න. ඒකට කර්මාන්තය හදාගන්න. ඒකට සීලය හදා මේ වචනේ හදා ගන්න. එතන එතෙන් එනකොට ප්‍රඥාව නිසයි සීලය ඉන්නේ. අපි සාමාන්‍ය කියලා දෙන්නේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාව කියලානේ. ධම්පාසලේ. මෙතෙන්ට එනකොට නෑ. මෙතන සම්මා දිට්ඨි සම්මා සංකප්ප තිබුණොත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවේ හැදී. ඉතින් එතකොට කියන්නේ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව කොච්චර වචන හැදුවත් ධර්ම මේ කර්මාන්තය හැදුවත් ජීවන රටාව හැදුවත් සීලබ්බත පරාමාසෝත් වැඩෙනවා. ඒක දැකලම කරන්න ඕන. ඒක දැකීමෙන් පස්සේ තමයි ඊට ටික සිද්ධ වෙන්නේ දර්ශනා පහතබ්බා කියන්නේ මේ කෙලෙස් නැති මනස ගන්න පුළුවන්. ඒක මේ මෛත්‍රී බුදුහම වෙනකොට පස්සේ එන එකක්වත් එහෙම ගන්න වෙයි චිත්තක්ෂණ වශයෙන් ගන්න පුළුවන් නම් ඒක දැක්කට පස්සේ ඒකට අනුග්‍රහ වෙන විදිහට ජීවත් වෙන්න කියනවා. ඒක ජීවත් වෙනකොට යාට එතන එතන තේරෙනවා මම මේ දැකපු විවේකෙට මම මේ දැකපු උදේකලාවට මම මේ දැකපු විස්රාමයට මම මේ දැකපු විවේකයට වැඩි වැඩියෙන් යන ගතියක්ද මට තියෙන්නේ. ආනිකට ගැළපෙන වචනේ සම්මා වාචා. ආනිකට ගැළපෙන කර්මාන්තේ සම්මා කම්මන්ත. ආනිකට ගැළපෙන ජීවන රටාවට කියනවා සම්මා ආජීවය කියලා. ඒ දෙක ගැළපෙනවා කියන එක මයි ළඟ ඉන්න කෙනාට ගැළපෙන එක මට ගැළපෙන්නේ නැහැ. ඒට වෙනම ක්‍රමසහ විදි තියෙනවා. සාකච්ඡා කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. අනේ එහෙම ජීවන රටාව සකස් කිරීමට කැප කරන්න කැමති නැත්නම් භාවනා කියලා කියන්නේ අඩිය නැති මල්ලක් පුරවන්න හදනවා. කොච්චර දැම්මත් හිතින්නේ නෑ ඒක. එකතුවක් වෙන්නේ එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ නෑ. ඒ නිසා කොයි වෙලාවකරි හිතන්න කාට හරි කාමී අයින් කරලා කාම සංඥාව ඇවිල්ලා කාම සංඥාව වෙනකොට රූපය ඇවිල්ලා රූපයත් අයින් කරලා රූප සංඥාවක් බාටපත් කළා රූප සංඥාවත් ගෙවම් කරලා චිත්තක්ෂණයකට හරියට ඒ වගේ දුරස් වෙච්ච චිත්තක්ෂණයක් එහෙම නැත්නම් තුච්ච වෙච්ච රික්ත වෙච්ච ශූන්‍ය වෙච්ච චිත්තක්ෂණ දැක්කට පස්සේ එයාට තේරුණා මෙන්න පාර කියලා ඊට පස්සේ තමයි يعني ඒ ශූන්‍ය භාවය ඒ නිරුද්ධ භාවය දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වැටෙන්නේ නිවන දකින්න ඕනේ ඉස්සල්ලා දැක්කට පස්සේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැදෙන්නේ ඒකත් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා සුපර් මාකට් එකේ නෑ පැකට් කරලා තමන් හදාගන්න. තමන් ඒ ඉස්සරට වැඩි කතා වාඩු කරගන්න දැනගන්න. තමන් ඉස්සරට වැඩි ක්‍රියාකාරකම් ප්‍රයෝජන සරකලා කරන්න ඉගෙන ගන්න ඕනේ. කර්ම ජීවනටව හදා ගන්න ඕනේ. අන්න එහෙම කරනකොට තමයි තේරෙනවා මේකේ වර්ධනයක් සිද්ධ වෙනවා කියලා. ඒ මොලේ අතින් අපි ඔක්කොම සමානයි. කලියුත් මේකයි කියලා දන්නවනම් ඒකට උපක්‍රම උනන්දුවක් තියෙනවා. පඤ්ඤා උපඤ්ඤාතෝ මග්ගෝ අපේ යෝගාසන සංස්ථාවේ ගහලා තිනවා Tamante යන්න ඕන බව දන්නවනේ යන්න මාර්ග ලබන තරමක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි දැන් වෙන එකක් දිහා බලාගෙන යන්නේ. එල්ලේ තියෙන්නේ කොහෙද? අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ. අර්ථය දන්නවනේ මට යන්න ඕනේ මේ හිස්තැනද කියලා. ඒකට ලක්ෂයක් ක්‍රම තියෙනවා. හිටගෙන ඉන්නකොට මම මේක කරනවා. ඉඳගෙන ඉන්නකොට මේක කරනවා. ඉඳගෙන ඉන්නකොට මේක කරනවා. කනකොට මේක කරනවා. බොනකොට මේක කරන්න ඕනේ කියලා පුළුවන් තරම් මේ විවේකයට යන පාර හදාගත්තට පස්සේ එහට තියෙන ඉස්ලාම් විවේකය දක්වගෙන හර තමයි ඒක වඩා වර්ධනය කරගෙන යන්න ඕනේ. ඒක තමයි නිරෝධ ගාමිනී පටිපදා. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒක වැටහෙන ඒකට උනන්දු වෙන කතාවක් මට කියන්න කියලා තමයි මේ මාළික පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරනේ කියන්නේ. ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරය විහෙරය මම බණ මට කියන්න සංස බණ මට එකලා වෙන්න මට ගණ්‍යා කෙලින් කුලයා කෙලින් වෙන් වෙන්න බණක් කියන්නේ මට අප්‍රමාද වෙන්න බණක් කියන්නේ කර දේව පස්ස පමා කරන්නේ නැතුව පහිතත්වෝ නිවනට යොමු වෙච්ච හිතක් එක්ක ජීවත් වෙන්න බණක් කියන්නේ කිව්වට පස්සේ බුදුසනාශිව දෙක් කියනස මෙයා කියනවා යම් කිසි කෙනෙකුට ධර්මයක් වැටහෙනකොට මෙන්න මේ විදිහට කටයුතු කරනවා නම් එයා නිවනට ආසන්නේ. නිවනෙමයි. ඉතින් ඊට පස්සේ බුදු ජානසෙ මේ පාලකවත්ත සාංශකේ දෙබස අනුමත කරනවා. එහෙම නැත්නම් බුදු වචනේම නැවත කියමනේ අගය කිරීමක් කරනවා. එතකොට එතකොට එනවා මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට පුදුමාකාර සතුටක් සතුටක් කියන්නේ පිරිච්ච ගතියක් කියලා එකට කියන්නේ. ඒක මේ සම්පහන්සනයක් කියලා කියන්නේ. බුද්ධ ආදී උත්තරමන් වහන්සේ නමක් මේක හරි කියලා අනුමත කරා. එතකොට එනේ මේ යෝධ බලයේ යෝධ වීරිය ඔය මොනම මහර දෙකකින්වත් ගන්න බෑ. ඒක නිසා පඬිසාංශ කියන කොයි වෙලාවක හරි තමගේ කමඨාන සුද්ධ වුණොත් කමඨාන් වාර්තාවේදී පහුවෙන්ද යන්නේ ඇතෙක් වගේ. ඔබ සතුටින් යන්නේ අර දැන් කිව්වා ඒ දේ හරියි. ඊට පස්සේ අල්ලන්න පුළුවන්. කමඨාන වාතය දියුනේ නැහැනේ. ඒකට උලම් බහිනවා. බැටරිය discharge වෙනවා වගේ. ඒක කමඨාන සුද්ධකේ ලොකු ලොකු අනුමත වීමක් කරනවා. යෝජනා ඉෂ්ටිර වීමක් කරනවා. ඒක නිසා බුදුජානනාංශ ළඟට එන ඕනම කෙනෙකුට බුදුජානනාංශේ සන්දස්සේති, සමාදපේති, සමුත්තේජේසි, සම්පහන්සේති කියලා පියවර හතරකින් තමයි නැගිටවන්නේ. එයාට මතක් කරලා දෙනවා ඔබ ඉන්නේ බුදුන් ඉදිරිපිට. ඒක දෙල්ලමක් නෙවෙයි. ඕක මේ මේ ආවට ගියාට හම්බෙන එකක් නෙවෙයි. ඒකල කියන ඔබ ඒක සමාදන් වෙලාද ඉන්නේ. ඔබ බුදුන් බුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන මිනිස්සුක ජීවත් වෙන නැත්නම් මේ කාබිරි ඇටෝම් ගෙදර ගියා වගේ මේ පෙරේතෝ කන කෑමටද යන්නේ. මේ අපිට පෙන්වන්න හදන මේ කෑදර ගමනේද යන්නේ. ඔබ බුද්ධෝත්පාද කාලයකද ජීවත් වෙන්නේ. ඒ දේ කරන්න බැරි නම් ඉතින් බුදුරජාණන් කියනවා අන්ධයාට පය වැදුනට මැනිකක ඇහිකලා ගන්නෑ. පය වැදුනත් පයේ වැදුනත් මම කනවා වැනි ඇහිඳලා ගනීද ගන්නෑ. ටික තීරුම් ගන්න එපා. අපි මේ මේ බුද්ධ සම්ංගච්ඡාම් කියපු කට්ටියක් මේ. ධම්ම සම්ංගච්ඡාම් කියපු කට්ටියක් මේ. මේ මේ මේකේ ඉන්නකම් මේ සූදු ඇඳගෙන ඉන්නකම් පිස්සු කෙලින එක විතර නෙවෙයි නෙවෙයි. ගියාට පස්සෙත් ඒකට හැංගෙන. ඒක ඒක සමාදම් කරනවා. සමාදම් වුණා නම් එයාට තියෙනවා කලකිනි බුදු කෙනෙකුන් ලෝකෙ උපදින්නේ. මට දැන් හම්බුණ අවස්ථාව බුදුසෙන්වන්තු ඔප්පු කරලා පෙන්නනවා. ඔබ ඉන්නේ හවල් තැන කියලා. ඊට පස්සේ සමුත්තේජනය කරන ඕක උනාට බඳි ගොයියෝ වැඩ ගොඩක් තියෙනවා. වචනය හදාගනින්, කර්මාන්තය හදාගනින්, ජීවන රටාව හදාගනින් කියන විදිහට ආයත් මෙයාගේ හිත නිකම් මේ. තව ගොඩක් තියෙනවා. ඒකට සම්පහන්සලයක් කරනවා. පිටට තට්ටු කරලා කියනවා නෑ නෑ. ඕක විතරමයි ක්‍රමය. ඊට වැඩි වෙන ක්‍රමයක් නෑ කියලා. මේ නිසා ඒ මානුක පුත්‍ර සාංශේ ඒ කියන විදිහට කන්‍යා කෙරෙන් මින් වෙලා කුලයා කෙරෙන් වෙන් වුණාට පස්සේ නොබෝ කලකින් අරියත්වයටපත් වුණා කියන එක තමයි සූත්‍රය સમાપ્ત වෙන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒ ප්‍රතිපදාවෙන් අනුපූර්ව ක්‍රමයට ගියා නම් මේ තියෙන මාර්ග ලක්ෂණ දිහා බලනකොට වරදින්න විදියක් නැහැ. ඊට පස්සේ කොහොමද රහත්මයි කියලා කියන්නේ අනිකුත් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. සංගානංගනේ වැලි වැලිතලාවට වැලියටයක් වැටුණා. ඒ කියන්නේ මිනිහ සාතන්නාන්සලා අතර නොපෙනී ගියා. ආයෙත් පස්සේ අඟ උස්සන්න කවුරක්වත් දඟලන්න කවුරක්වත් නැහැ. තවත් රහතන්වාසලා අතර තවත් කෙනෙක් වාටපත් වුණා. එත්තකම්ම ප්‍රත්‍යඥය කරන්නේම අඟ උස්සන එකනේ. අඳුරේමනේ. අමාරයා වගේ නෙවෙයි එක්ක මම පහත් තිබෙන උසස් කියලා. මේ අඳුරේ පාන වෙනුවට මෙතෙන්දි කතා කරලා තියෙන්නේ අනිකුත් රහතන් වහන්සේලා අතර කෙනෙක් බාටපත් වුණා. ඒ බුදුන් පඬිස්සංශ කියනවා මේ මහා ජනතාවක් ජීවත් වෙන ලෝකයේ ඒ ජනතාව සියලු දිනාම දන්න පැත්තට අපි ගියා නම් අපි සදා සොත්ති. සෙනඟ පැත්තට ගියා නම් ජනප්‍රිය පැත්තට ගියා නම් සෙන වැඩේට ගියා නම් එතන ඉන්න හරියක් ඉන්නේ අමනියෝ. ඒ නිසා නිතරම බලන්න කියන සුළුතරයට එකතු වෙන්න. එනකන් අපේ මේ මේ ලංකාවේ විදිහට කියනවනම් කියලා තියෙන්නේ ගොඩනෙක් හිතනවා අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තික රජකම හොඳයි කියලා. බල්ලෝ උනත් රජනේ. මේ සූත්‍රයේ කියන බලුපන්තික රජ වෙනවට වැඩිය හොඳයි අලිපන්තික නිකන් සමාජිකත්වයක් ගන්න කියලා. ඒක තමයි හැම සූත්‍රයකම යම් කිසි කෙනෙක් නිවන් දැක්ක කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක නරහතන් වහන්සේලා අතර තව කෙනෙක් වඩපත් උනායි කියලා. ඉතින් මේක දේශනාව ඉවර කරන්න ඉස්සෙල්ලා මම මේ කියන්න ලෑස්ති වෙන්නේ මේ Tamange හිතේ මේ නිවන් දකින්න පුළුවන් මේ ප්‍රභවය මේ පින මේ භව සම්පත්තිය කියන එක දන්නේ නැත්නම් තමයි ජඩකම් කරන්නේ වලක්වන්න බෑ ඒකට වලක්වන්න බෑ කවුරු හරි හිතාගත්තා නම් මේ නිවිත මේ ජීවිතේ නිවන් දකින්න බෑ මේ සසර නිවන් දකින්න බෑ ඔය එක එක බයිලා කතා ගොඩක් තියෙනවානේ ලෝකේ එයාට තියෙනවා ලයිසන් එකක් පවු කරන්න යම් කෙනෙක් කියනවා මම මේ ජීවිතේ නිවන් දකින්නයි කියලා කවුරු හිතනවා මම මේ බුද්ධ ශාසනය නිවන් දකින්නවා කවුරු පවු කරත් ඒ මනුස්සයා දන්නවා ඉතින් ඕතන තමයි මං හිටියේ දැන්වත් දැන්වත් ලුණු බිස් කන මොලේකින් ගලකට විසකරපන් කියලා ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. තස්ස අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නතිච වදාමි. මහන්නේ හැම කෙනාගේම හිත ප්‍රබාසරයි. හිත කියන එකේ ස්වභාවය ඒක. ඒක සියලු ශක්තිවල පින්ඩයක්. ඕනම දෙයක් කරන්න පුළුවන් දෙයක්. නමුත් ඒකට පිටපැත්තේ පොඩ්ඩක් උණු ගෑවිලා තියෙනවා. ඇසුර නිසා. ආගන්තුක උපක්කේස. ඒ බව දන්නේ පෘථජ්ජනයාට වෙන්නේ හාත්පසිම කුණු ගෑවිච්ච කුණු බෝලයක් විදියට මේක. ඉතියා කවදාකවත් මේක නිවන් දකින්න පුළුවන් ධානයක් ලබන්න පුළුවන් සත්‍යයක් කරන්න පුළුවන් ගන්න නැති නිසා උන්දට බහනා හදන්නේ මොකද Taman ගැන අව탁සීරු කරන නිසා. ඒ වුණාට ඒ ඔය මේ අචර සංඝාත වර්ගයේ තියෙන්නේ මම හිතන්නේ අඟුතනිකායේ ඒකක නිපාතේ ඒත් එක්කම සූත්‍රයක තියෙනවා පබස්සර මිදම් විචිත්තං ආගන්තුකේ උපක්ලිටී විපමුත්තාන චිත්තක්ෂණයක දකින ආගන්තුක උපක්ලේශ අයින් කරා එක චිත්තක්ෂණයක දකිනවා මගේ හිතේ තියෙන කාමෙත් නෑ කාම සංඥාවක් නෑ රූපෙත් නෑ රූප සංඥාවක් නෑ හිත සම්පූර්ණ හිස් කරගල මේක දැකපු කෙනාට සමාධි භාවන අට්ඨීති වදාමි එයාට ඊට පස්සේ හිතෙනවා මේකමට ආයෙ ගන්න පුළුවන් ඉතින් ඒක නිසා මේ තමන් ළඟ තියෙන මේ වටින පිං හිතේ මේ මනුස්ස හිතේ අව탁සීරුවක් කරන කෙනා තමයි පව් කරන්නේ. මනුස්ස හිතක මනුස්සකම තියෙන කෙනා පව් කෙරුවට පශ්චාත්තාප වෙන්නේ යා දන්නවා මේක මේක ඇතුලේ තියෙන සම්පූර්ණ ප්‍රභවය. උපනිෂ්ඨේ සම්පත්තිය. එහෙම නැත්නම් භව සම්පත්තිය. ඒ නිසා මට මේ වගේ අවස්ථාවක් ආය හම් වෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙනවා gediya pitinna. සමහර කියනවා නෑ මේක මොන්ටිසෝරි පන්තියේ ඊගාවට එන බුද්ධ ශාසනේ මේ මෛත්‍රී බුද්ධ ශාසනේ මොන්ටිසෝරි පන්තිය මේකෙන් පාස් වෙලා ඒකට යන කියලා. ඒ වගේ සෙල්ලම් කතා නෙවෙයි. ඒක සෙල්ලම් කතා නෙවෙයි මේ බුද්ධ ශාසනේ කහ කැල කැඩුවා වගේ හැම තියෙනවා. මේ මනුස්සාංග සම්පූර්ණ මනුස්ස ජීවිතය ලැබෙනවයි කියනකොට පොඩ්ඩක් ඉදිරියට කියලා බලන කොච්චරක් මිනිස්සු ලෙඩ රෝග වලින් තැවිලා අස් කන වෙලා කංග ඇහෙන්නේ නැතුව ඒ හීනමානේ ලාවට අර කියන මිනිහෙකුට සතිය පවත්වන්න පුළුවන්. අද්දාවත් බෑ. කෙරෙන්නේ කෙහෙව් එකක් අපිට මේ ගිඩිය පිටින් හම්බෙලා තියෙද්දී අපි පෙන් කෙලිනවා. අනික් කටියට වැඩිය පෙන් කෙලින්න හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ක්ෂණ සම්පත්තිය. මේ වර්තමාන මොහොතට එළඹෙනවා කියන එක කරගන්න පුළුවන් වුණාට පස්සේ ක්ෂණපන්ති දැනගත්තට පස්සේ ඊටපස්සේ රිට්‍රීට් එක වෙනකන් ගෙදර ගිහිල්ලා කනවා පුළුවන් තරම් ඩයර දැන් බැරි වැඩුණාටත් එක්ක මම නාට්‍ය මුණ දානවා ඩිනර් වලට යනවා ඊය ගාම ෆුට්බෝල් ගේම්ස් බලනවා කියන්නේ දැන් ඉන්නේ අතන පහුවෙච්ච පත්තර ටික කියවන්නේ දැන් ඔය ගෙදර යන තියෙන ඕනකම තියෙන්නේ මේක උපේක්ෂණ සම්පත්තිය පිළිබඳ හැකියාවක් නෙවෙයිනේ තියෙන්නේ ඊට පස්සේ දුර්ලභෝ අනුසත්ත්වපටි දුර්ලභෝ ධම්මසවන සම්පූර්ණ සංසේවනය පැවිද්ද මේ ඔක්කොම හම්බෙලා තියෙන වෙලාවේ හැමදාම නැත්තල් නෑ. ඔක පොඩ්ඩ මිස් වෙච්ච ගමන් ඒක එක වයරකක් මාරු වෙච්ච ගමන් කොහේ යනවද දන්නේ. ඉතින් නිසා මාර්ග පුත්‍ර සූත්‍රේ බණ ඇහුවා අපි පාඩ භාවනා කරා කරන වෙලාවේදී යම් වෙලාවක තමයි තේරුණා නම් මේ ප්‍රභාස්වර බව හිතේ කිචිත්තක්ෂණයකට. බක්ලේශයන් කරන්න පුළුවන් කියන එක දැක්කනම් එයාට විතරයි භාවනා හරියන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා අපිට තියෙනවා ධනාත්මක විදිහට හිතනද අපි කරව ප්‍රයත්න යම් යම් තැන්වලදී හරි ගියා. ඒ නිසා මේක ප්‍රභවය. එහෙම නැත්නම් ඒක තියෙන විභවය. එහෙම නැත්නම් භව සම්පත්තිය මහත්කම තියෙනවා. ඇත්ත වශයෙන් කියන ඒ සම්පත්තිය අතින් අපි දෙන්නේ කිසිම වෙනසක් නැහැ. අපිට තියෙන අපේ වැඩි ගැන විශ්වාස නැතිකම විතරයි. ඒක තමයි ප්‍රධානම සාපේ. කද්දාවත් අගය කරන්න එපා. එහෙම එහෙම Taman ගැන අව탁සිරු කරන කෙනෙක් එක කන්දක්වත් නැගින්න යන්න එපා. ඇසුරු කරන්න කියන්නේ. පුළුවන් තරම් බලන්න ඉදිරිය බලන කෙනෙක් ඒකට තමයි තේරෙයි. එහෙම බලන පිරිසකුත් ලෝකේ ඉන්නවා. කයකොසංගේ වෙනතුවට අන්‍ය පිරිසක් එක්ක ඒ සුළුතරයට එකතු වෙලා ජීවත් වන සබ. එනිසා අපි ඉන්නේ රටේ ලෝකෙ බොහෝම ඈත කෙලවරක. මේ වගේ අපේ රට වගේ තැනකින් කොච්චර ඈත කියලා නමුත් ඒ ඈත කෙලවට හිතේ කියලා සත්‍යයට කිසිම බාධාවක් නැහැ. සමහර විටක ලංකාවේ ඉන්න කට්ටිය මේ තරම් කරන්නේත් නැහැ මේක. අපිත් හිටියනම් ලංකාවේ මේ දෙයට අහුවෙන්නේ නැති වෙන්නේ කියලා මම අර ඉරගෙදෙට්ට ගියා වැලිකඩ ඌ කියනවා සානසෙන්සේ එතන ගෑණියක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවා කියන එකනේ. මේ හිරේ ඒ හිරේ වෙනසක් නැහැ කිව්වා. එහෙදිනම් හිටියනම් කවදාකවත් ඔබ අන්තලා හම්බ වෙන්න වෙන්නේ නැහැ කිව්වා. බුද්ධ විවිධ කාර්යවල සුන්නේ. ඉතින් ඒ නිසා ලොකු ආසනාවක් හම්බුනේ. පුළුවන් තරම් සාංශ බය වෙන්න එපා. ඔක්කොම මිනිහ මරපු මිනිහ මරන් චෝදනා කළාපු කට්ටිය. තව ටික දවසකින් එල්ලුම් ගහට යන කට්ටිය. හැබැයි මූණු ටික ඔයගොල්ලන්ට අඩිය හරිම සිතියාවන්තයි. මට පේනවා මේ මූණු ටික. හරිම නිකන් කියන්නේ තියෙන එන ගහට තෝම් පිට වෙනවා. අර මිනිස්සුක කිසිම ප්‍රශ්නයක් නැහැ. දීපු ගමන් සක්මන් කරලා ඉල කියන මෙන්න මෙහෙම මෙහෙම සාංශ සක්මන කියලා. ඒ මිනිස්සු කියන කොහොමද සාංශ අපි වගේ මේ සිල් නැති මිනිස්සුන්ට මේක හරියන්නේ? ඉතින් මේ ඔප්පු කරලා බින්දන්නේ. අන්නේ වගේ අපි තේරුම් අරගන්න ඕනේ මේ හම්බෙච්ච ඡන සම්පත්තිය. සමුහයක් වශයෙන් හම්බෙන්න තවත් කැම්මක් තියෙනවා. අපි ඊගාවියතුකම තමයි මේක අරසා කරන්නේ. මේ උපයාගත්ත දේ අරසා කරගන්න එක. ඒ නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක භවනා හරිය කෙනා. එතනින් තමයි අපි මේ ඊගාව මට්ටම් වලට සුසුකම් ලබන්නේ. ඒක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි. අපි මේ පෞද්ගලික දවස්වල කරගත්තා වගේ ඒචයිවා එච්චරම කරගන්න බැරි වෙයි. නමුත් උත්සාහ කෙරුවොත් මේ කටමල්ල වහගෙන පුංචි කරන්න මේ පහූපදින මාර්ගය කරගන්න පුළුවන්. ඒ කරගන්න පුළුවන් කියන එකයි පුළුවන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලිය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.